ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද භාවනා වැඩමුළුවේ දෙවෙනි දවසේ දෙවෙනි ධර්ම දේශනාව සඳහායි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ඒ සඳහා tempත් වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ කතං භාවිතානුකෝ භන්ති ආනාපාන සති භාවිතා බහුලී කතා මහප්පලා හෝති මහානිසංසාති තී ගරු කටයුතු ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ දවසේ ධර්ම දේශනාවේදී සර්වජන් වහන්සේත් රාහුල පුංචි හාමුදුරුවෝත් අතර පැවතිච්ච එක විදියක හුරුතලයක් එක විදික ශාසනික හුරුතලයක් අනුව ඒ ධර්මයක් ධර්ම ප්‍රවාහයක් නැත්නම් සූත්‍රයක් එලිදක්වපු හැටි අපි හඳුන්වා දීම ආරම්භේ පටන් ගත්තා. ඒ අනුව සරුවච්චන් වහන්සේ පින්න පාද වඩන වෙලාවේදී පුංචි රාහුල හාමුදුරුව දෙවුරවහලා සිවුරු පරවගෙන බඩතුලේ පාත්‍රය හංගවගෙන සරුවච්චන් වහන්සේ පස්සේ පියවරෙන් පියවර පියවරෙන් පියවර කොම ආඩම්බරේ ඇතෙක් පිටිපස්ස යන ඇත් පැටියෙක් වාගේ සිංහෙක් පිටිපස්ස යන සිංහ පැටියෙක් වාගේ යනකොට සර්වඥාති හැරිලා මතක් කරලා කියනවා මේ රාහුලය ඔය රූපේ දිහා ඒකලොස් ආකාරයකින් බලලා ඒ රූපේ රූපේ පිළිබඳව තියෙන ඇල්ම රූපේ පිළිබඳ තියෙන ලෙන්ගතුකම නැති කරගන්න උත්සාහ කරන්නේ කියලා. ඒකට හේතුව අපි හිටියානම් එතන එහෙම ਸਰවචනාංශ පිටිපස්සේ වඩන පිටිපස්සේ ඒ රාහුල භද්‍ර පුංචි ස්වාමීන් වහන්සේත් වයින්ව දකින්නකොට අපි වගේ කෙනෙකුටත් ඉන්න කොච්චර පෙරපින් කරලා තියෙනවද අපි බුදුහාමුදුරෝ ඉන්න කාලේ සවැත්නුර ජේතවනාරාමේ ඉඳලා මේ වගේ සාසනික කුරතලයක් දකින්න කියලා දකින්න ඇත් දෙක පවා පිං සිදු වෙලා පිං කරලා තියෙනවා කියලා ඒ දැකීම බොහෝ මගේ ආඩම්බරේ කරනවා අපේ ශ්‍රද්ධාව හරහා එහෙම නැත්නම් අපේ තියෙන ශාසන ගෞරවය හරහා ඒකේ වැරද්දක් අපි දකින්නේ නැහැ ඒ මොකද ඒක ශ්‍රද්ධාවෙන් බලනකොට පෙර පිනකට ලැබිච්ච දෙයක් එහෙම නැත්නම් දැක සතුටු වෙච්ච දෙයක් ඒ දැකීමෙන් මගේ ඇත්ත එක පින් කරලා තිනවා පෙර පින් කරලා තිනවා කියන එක අපිට පේන්නම සර්වචනාංශයේ පොඩි පුස්සක් පොඩි කොම්බයක් පොඩි දුර්ලභමක් පේනවා ඒක තමයි දහයාදී වශයෙන් මේ රාහුල භද්‍ර පුංචි ස්වාමීන් වහන්සේට දෙන්න උත්සාහ කරන්නේ කියලා කියනවා මේ දැකිය දකින්න දර්ශනයට නැත්තම් මේ මම බුදුහාමගේ පුතා වෙච්ච නිසා ඒ බුදුහාමතුරුගේ පුරුෂ රක්ෂණ තීරණ නිසා ඒ අනුපාද අනුපාද තබමින් යන්න පුළුවන් ගතිය කියන මේ රූපයේ විශේෂෙහි 11 ආකාරයට දැකලා ඒකට තියෙන තණ්හාව ඒකට ඒ කියන්නේ ආඩම්බර වෙන්න තියෙන ගතිය නැති කිරීම සඳහා මේ මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි මගේ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියන පැත්තෙන් බලන්නේ කියලා. ඉතින් මේ බණේ තියෙන මේ යටි අදහස එතනම ඒ රාහුල ස්වාමීන් වහන්සේට වැටෙනවා. වැටිලා කල්පනා කරනවා බුදු කෙනෙක් මේ වගේ උපදේශ ලැබපු වෙලාවක තවත් මේ පින්දපාතකින් ඇති ඵලය මොකද්ද? ආහාර ගැනීමෙන් ඇති ඵලය මොකද්ද කියලා අසල තියෙන ගහක් අතර ගිහිල්ලා පළඟ බැඳලා වාඩි වෙලා භාවනා කරනවා. භාවනා කරන වෙලාවේදී ඊට ඉස්සෙල්ලා රාහුල ස්වාමීන් වහන්සේ බුද්ධජනනාංශින් අසාව දැනගන්නවා. ස්වාමීන් වහන්සේ මේ විදිහට 11 ආකාරයට දකින්න ඕනේ. මේ විදිහට මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා බලන්න ඕනේ. රූපේ පිළිබඳව විතරක්ද කියලා. රූපේ පිළිබඳ බැලීමත් විශාල වැඩක්. ඒක මේ සූත්‍රයේ දිගේ කියනකොට තේරෙනවා. මේ මන්තිමත් සාරිපුත්‍ර ස්වාමීන් බුදුජානනාංශයේ සාවුල පාරට කියන නෑ නෑ රූපේ වගේම වේදනාව දිහාත් බලන්න ඕනේ සංඥාව දිහාත් බලන්න ඕනේ සංස්කාර දිහාත් බලන්න ඕනේ විඥාන දිහාත් බලන්න ඕනේ නැත්නම් නාමයේ දිහා බලන්න ඕනේ එතකොට තමයි මේකේ බරපතලකම අපි දත යුත්තේහි විස්තර ගතිය වැතිරිච්ච ගතිය ඉතිරිච්ච ගතිය දකින කොටයි රාහුල ස්වාමීන් වහන්සේ සංවේගී පහළ වාඩි වෙන්නේ ඉතින් මේ විදිහට පින්නපාතේ වළක්කලා මම හොඳට පින්නපාතේ යනකොට පැත්තකටලා ගහක් අයින භාවනා කරන රාහුල ස්වාමීන් වහන්සේ දකින්න පිටිපස්සෙන් පින්න පාත යන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ රාහුල කුමාරට හම්බෙච්ච විශාල යුතුයකම් භාරයේ වගකීම ධූරය පුංචි කරන දහසකට වගේ සඳහන් කරනවා ආනාපාන සති භාවිතා රාහුල බහුලී කතා මහප්පලාහොන්ති මහානිසංස. ඔය කියන විදිහට රූපේ පිළිබඳව දැනගන්නත් වේදනා පිළිබඳව දැනගන්නත් සංඥා සංස්කාර විඥාන ආදී සියලු දේවල් දැනගන්න විශාල gediya ගොඩ පිටිම බදා ගන්න ඕනේ. මේ ආනාපාන සතිය වැඩිමෙන් මහත්ඵල මහානිසංස වෙනවා. කෘත්‍ය ඉෂ්ට සිද්ධ වෙනවා. වැඩේ හරියනවා කියලා. මේ භාවනා කර කර ඉන්නවා. රාහුල ස්වාමීන් වහන්සේ. මේ අතර වාරදී ਸਰවචනංශ පින්නපාතේ වැඩලා පින්නපාතේ වළඳලා හැන්දකොරේ රාහුල ස්වාමීන් වහන්සේ බුදුචානන්ස ළඟට ගිහිල්ලා මේ අද දවසේ දේශනා ආරම්භයේ ඉදිරිපත් කරපු ඉදිරි ප්‍රශ්නයක් වගෙනවා කතම් භාවිතානුකෝ බන්තේ ආනාපාන සති භාවනා බහුලී කතා මහප්පලා හෝති මහානිසංසා ස්වාමීන් වහන්සේ නැත්තම් මේ තාත්තගෙන් අහන්නේ මේ බුදු පියාණන් වහන්සේගෙන් අහන්නේ මොන විදියට වඩලනද ආනාපාන සතියද මහත්ඵල මහානිසංස කෙන දෙන්නේ කියලා. අර පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දීපු කමඨහනට සම්බන්ධවයි දැන් මේ පුංචි රාහුල හාමුදුරුවෝ බණ අහන්නේ. මේ ප්‍රශ්නයක් අහන්නේ සරුවචනාංශගේ. එතකොට සරුවචනාංශ දෙන උත්තරය තමයි මේ මහා රාහුලෝ වාද සූත්‍රයේ කතා ශරීරයේ බාටපත් වෙලා තියෙන්නේ. එතනයි පුත්‍රජාන් වහන්සේ හිමීදේ මීට කාරණා ඉගෙන ගන්න මනසක් තියෙන මේ පුංචි කෙනෙකුට ද්වේජු ආදර්ශ වශයෙන් නැත්නම් උපදේශ වශයෙන් විස්තර සහිතව කියලා දෙනවා ආනාපාන සති භාවනා කරන්න හැටි. වෙන විදියකට කියනවා නම් ආනාපාන සතිය භාවනා කරන්න ඉස්සර වෙලා කෙනෙකුගේ මානසික තත්වය නැත්නම් විඥාන ස්රෝතය මොන විදියට සකස් වෙලා තියෙන්න ඕනේද ඒ ආනාපාන සති භාවනායේ ප්‍රයෝජන ගන්න කියලා ඒ ආනාපාන සතියට පිටිය සකස් කරන පදනම සකස් කරන පසුබිම සකස් කරන කතාවකින් තමයි මේ මහරහවුල වාද සූත්‍රය විස්තර වෙන්නේ. ඉස්ලාම සර්වචනන්සේ සඳහන් කරනවා එහෙම කෙනෙක් පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු වශයෙන් තියෙන තමයි රූපය විස්තර කිරීමේදී තවත් පැත්තකින් කියනවා නම් රූපය රූපේ ඇතිපැත්ත ආස්තිකත්වය මනින්න ගිරන්න පුළුවන් පැත්ත විස්තර කරන්න පුළුවන් පැත්ත හතරකට බෙදෙනවා. ඒක මේ ਸਰවඥාන්ස කීම ක්‍රමයක් නෙවෙයි. ඒ වකට ඉන්දියාවේ තිබිච්ච ක්‍රමයේ තමයි ඒක තමයි අදත් භෞතික විද්‍යාවත් උගන්වන්නේ ඝන ද්‍රව වායු thermal physics නැත්නම් උෂ්ණත්වයට අනුව වෙන භෞතික විද්‍යාත්මක වෙනස්කම් කියන එක ඝනය පාඨවි කියලා අපි මෙතෙන්දී හඳුනා ගන්නවා ද්‍රවය ආපෝ කියලා හඳුනා ගන්නවා වායෝ වාතේ වායෝ වශයෙන් හඳුනා ගන්නවා තේජෝ ධාතුව thermal physics කියලා නැත්නම් උෂ්ණත්වයට සම්බන්ධ කරලා හඳුනා ගන්නවා ඉතින් හරියන්න කාටවත් බෑ මේ තමයි පටවි ධාතුවේ අල්ලන්න පුළුවන්, මනින්න පුළුවන්, කිරන්න පුළුවන්, නම් කරන්න පුළුවන්, sannivedana කරන්න පුළුවන් පැත්ත. අන්න ඒකදී පටවි ධාතුව වශයෙන් විශේෂයි මේ ආනාපාන සතියෙන් ආනිශංස ගන්න බලාපොරොත්තු වෙච්ච බලාපොරොත්තු වෙන කෙනෙක් දත යුත්ත තලකා බැලිය යුතු පැති ටික මෙතනදී විස්තර කරනවා. යංකින්ච රාහුල අජත්තං පච්චත්තං කක්ඛලං කරිගතං පාඨවි ධාතු රාහුලය යම් කිසි කෙනෙකුට දැන් මම මේ කියා ගන්න කෙනෙකුට එහෙම නැත්නම් පුද්ගලයෙක් වශයෙන් හඳුනා ගන්න කෙනෙකුට අජත්තං දැන් මේ මගේ කියලා ආධ්‍යාත්ම කියලා තමයි අපි සිංහලට දාන්නේ ඇතුළත කියලාත් මේක ගන්නවා ඇතුළත පටවි ධාතෝ කියලා ගන්නකොට තියෙනවා පච්චත්තං කියලා කියන්නේ ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් දෙයි දැන් මයි ළඟ ඉන්න කෙනාට මధుරයක් කනකොට රිදෙන බව මම දන්නව නම ප්‍රත්‍යක්ෂ කරන්න බෑ නමුත් මගේ ඇඟේ මధుරයක් කනකොට ඒක හොඳට ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. අස්පනා අපිට දැක් ගන්න පුළුවන්. පච්චත්තක් කියලා කියන එකට. කක්කලං හරිම ගොරෝසුයි. මේ පඩවි ධාතුව තියෙන තැන්වල ඒ ගොරෝසු ගතිය, khariගත ගතිය, ඒ ගොරෝසු ගතිය හොඳට ප්‍රසිද්ධයි. මොකද ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව ඊට වැඩිය මෘදුයි, සුකුමලයි. පඩවි ධාතුව කක්කලයි, khariගතයි, ඕලාරිකයි ගොරෝසුයි. මෙන්න මේ අජ්ජත් බඩවේ ධාතු කියලා කොටසක් තියෙනවා. මේ පාඨවේ ධාතු ඉස්ලාම් වතාවට ਸਰවචනාසි මානව ඉතිහාසයේ ඉස්ලාම් වතාවට මේ ශරීරය කියන එක දේව නිර්මාණයක් උත්කෘෂ්ඨ නිර්මාණයක් එහෙම නැත්නම් කියනවා නම් ඉන්ටෙලිජන්ට් ඩිසයින් කියනවා වෙනුවට මේක මේ හැම පොඩ්ඩක් ගලවලා පෙන්නනවා මේක දේව නිර්මාණයක් කරපු ගමන් මේක උත්කෘෂ්ඨ නිර්මාණයක් වෙනවා ඒකට අත තියන්න ඒක කපලා කොටලා බලන්න මානවයාට නැත්තම් නිර්මිත සතාට අයිතියක් නැහැ. ඒක නිර්මාණයක්. දේව නිර්මාණය නිසා නිර්මිත ශරීරයක් කපලා කොටලා බලනවයි කියන එක දේවවාදයට විරුද්ධ යනවා. සර්වඥාන්සේ ඉපදුනේ ක්ෂත්‍රීය වංශයේ. ක්ෂත්‍රීය වංශයේ පළවෙනිම ලක්ෂණ තමයි කඩුවක් අතේ තියෙන එක. ඒ කඩුවේ ස්වරූපය තමයි කපා බලන එක. විභජනයයි. මේකෙදී සර්වඥාන්සේ මේ කය කියලා මේ ලෝකේ තියෙන උත්කෘෂ්ඨම නිර්මාණය තමයි කය. ඒකෙදිත් ඕනම කෙනෙකුට තමන්ගේ හතුරගේ කය, තමන අල්ලපු ගෙදර කයට වැඩිය තමන්ගේ කය බොහෝම ශ්‍රේෂ්ඨයි. උත්කෘෂ්ඨයි. ඒක උලඟක් වදින්න දෙන්නේ නැහැ, මැස්සෙක් කහන්න දෙන්නේ නැහැ, කුරුලෑවක් එන්න දෙන්නේ නැහැ, හමරලි වැටෙන්න දෙන්නේ නැහැ, කෙස් ගහක් ඉදෙන්න දෙන්නේ නැහැ. හැම දෙයකටම වෙවුලනවා. කරප්පන් එනවා. අන්නේ ශරීරයේ මේ පුංචි රාහුල හඳුරන්ගේ <coughs> ශරීරයේ කපල පෙන්නනවා ඔය කියන අජත්තං කක්කලං කරිගතං පච්චත්තං කියන පටවි ධාතු තියෙන එක ඇරලා බැලුවොත් පිටින්ම කපන්නේ ඉස්සලා වෙන්නේ කේසා ලෝමන අකාදන්තා තචෝ කෙස් ටික ශරීරයේ අනෙක් තැන් වල තියෙන කෙස් ලොම් වශයෙන් හඳුන්වනවා මේ කන් දෙකෙන් උඩට තියෙන හරිය කෙස් කියලා හඳුනනවා. අර තියෙන හරිය ලොම් කියලා හඳුනනවා. නඛා, නියපොතු, දන්තා, තචෝ. දත් හම මේක තමයි රූපලාවන්‍ය කියන්නේ මේකට. අද ලෝකෙ තියෙන විශාලම කර්මාන්ත හයෙන් එකක් තමයි රූපලාවන්‍ය මේ හය උපදානයි. ඉතින් පුත්‍රජානංශී මේවා දිහා ඒ උපදාන පැත්තේ නෙමෙයි පෙන්වන්නේ මේකේ තියෙන අට්ඨියති හරායති ජිගුච්ඡති කියන පැති තුනයි. අට්ඨියති කියලා කියන්නේ ඒක පෙළන ගතිය. කොණ්ඩේ තියෙන කෙනා බැඳලා කොණ්ඩේ බැඳලා බුදියා ගත්තොත් නිින්දයක් නැහැ. එසා කොණ්ඩේ ලියලා බුදියන්න ඕනේ. පහුවෙන්ද ලියපු කොණ්ඩෙන් එළියට ගත්තොත් මිනිස්සු බයිනේ කාය ගැට ගන්න ඕනේ. එසා කොණ්ඩේ තියෙන කෙනාට මේක අලි කරදරයක්. තට්ටේ තියෙන කෙනාට ඒක ප්‍රශ්නයක් නැහැ. ඒකට ඒක එච්චර ගණන් ගන්න අපෝ දිග කේසියක් ආය කේස කේස කලාපයක් නැත්තම් රූපල මේ කල්යාණයක් ජනපද කල්යාණ කෙනෙක් වෙන්න බෑ. පංච කල්යාණෙන් එකක්. නමුත් ඒක නඩත්තු කරන්න ගියාම ඒක පෙළන ගතිය මයිල් ගස් අමේ තියෙන මයිල් ගස් පිළිබඳව භික්ෂුන් වහන්සේලාට සඳහන් කරලා තියෙනවා. මේ හැමේ මයිල් තියෙන තැනක් මොනම ගෘහ භාණ්ඩකාරී හැපුණොත් ඒ ගෘහ භාණ්ඩය එතෙල්ලා පිරෙන්න පටන් ගන්නවා. ඒ නිසා පුටුවක වාඩි වුණොත් රෙද්දක් දාලා වාඩි වෙන්නයි කියලා කියනවා. මේ ශරීරයෙන් පිටවෙන උරුණු තෙල්. මයිලක් මයිලක් ගන්න පිට වෙනවා. ඒ ගෑවෙන්න පටන් ගත්තොත් ගෑවිච්ච තැන ඒ දේ පිටේට පටන් ගන්නවා. ඒ නිසා වාඩි වුණොත් රෙදි කැල්ලක් දාලා වාඩි වෙන්නයි කියලා තියෙනවා. මොකද ඒ ක්‍රෝ බාන්නේ අපි වරපරට තියෙන්නේ බෑ. සාංගික දේනේ. අන්නේ තරමට මේ මයිල් ගහක් මයිල් ගහක් ගානේ මේ වගේ උරුණු තෙල් පිට වෙනවා. ඒක උදේ ඇඳව හොදන්න ඕන. නඛා මේ නියපොතු කියලා කියන්නේ නියමල කියලා කියන්නේ මේ අට්ටි ඇට හදලා ඇට වලින් පිට වෙන අසුචි අට්ටිමල කියලා තමයි නියපොතු වලට කියන්නේ මේ සුද්ධ කරන්නේ නැතුව තිබුණොත් නියපොත්ත යට මස කුණු වෙනවා කුණු වෙලා පණ තියෙන ශරීරයේ ඇතුළත ඕජාව හැදෙන තරමට වයසක ඇත්තන්ගේ මේ නියපොතු වල නියමල නියමල කියලා අපි කියන්නේ වෙන එකක් නමුත් නියපොතු කියලා කියන්නේ අට්ටිමල ඇස්වලින් ඇටවලින් නිකුත් කරන අසුචියක් නියපොතු ඉතින් ලස්සන කෙනෙකුට ඒක හරීම කර්මාන්තයක් ලස් නියපොතු ලස්සන කරගන්න එක නමුත් මේ කියන්නේ ජරාවක් ඒ නිසා අතිම්පත් කරන කෙනෙකුට නිතර අතෝදලපත් කරන්න කියලා කියනවා මොකද මේ නියපොතු ASCII කුණු වෙච්ච දේවල් නැවත නැවත ශරීරගත වෙන නිසා දත් පිළිබඳ ගත්තාම ඒක ඊටාම ලස්සනටත් පාවිච්චි වෙනවා. නමුත් දතප්පනෝ කාපු දවසක කොච්චර කෙරුවත් කටේ කුණු ගඳයි. අර කොම්බේ ඇතුලේ හැම වෙලාවෙම ජරාවක් තියෙනවා. කන කැම ඇතුලට යනවා සතා ඒක. ඇතුලේ ඉන්න බැක්ටීරියාවත් කුණු වුණාට පස්සේ ඒක එළියට ආවොත් කුණු රහයි. ඊට පස්සේ ඒ කටුකුරුන් ස්වාමීන් වහන්සේ මතක් කරනවා දත නරක් වුණාට පස්සේ ඉත පුළුවන් තරම් බලනවා ටෙම්පරරි ෆීලිං එකක් හරි දාලා බලා ගන්න බැරි වෙලාවත කොම්බයාවට පස්සේ දොස්තර කෙනෙක් ආවට ගිහලා කට අරගෙන ඉන්න වෙනවනේ. දොස්තර කෙනෙක් ආවට පස්සේ ඒ මනුස්සයා ඉන්ජෙක්ෂන් ගහලා අඬු දාලා ඔක ගලවලා අර වීදුරු මේෂ උඩ තියෙනවනේ. තිබ්බට පස්සේ ඔක ආයෙ කටේ දාගන්න කිව්වොත් කොහොම හිටියේ? දැන් ගලවලා ගත්ත දත දැන් මේ කටේ දීලා ගත්ත එකනේ ආයෙ කිව්වොත් එහෙම දැන් කටේ දාගනින් කියලා. කොහොම හිටියේද? ඒ ඉතුරුලා තියෙන 31ත් ඔච්චරනේ. ඇතුලේ තියෙන එක. ඒක පේන්නේ ඒක නෙවෙයි ඒක බොහොම හොඳයි. අර ගී එක තමයි සෞතු ඒක විතරයි කුණු වෙලා තියෙන්නේ. නිකන් හරි කටේ දාගන්න කිව්වොත් එහෙම දොස්තරට ගාන ගෙවන්න එක කොහොමදත් හොම්බකට රිවර්ට් වෙන්න ගහන්න හිතෙනවා. උන්වහන්සේ බණ කියලා කියනවා දත ගැන දත යුත්තේ ඔන්න ඔය ටික තමයි. එස්මේ හැම මේ විදිහට උදේ හවස හොදන්න නැතුව තිබුණොත් මේකට හඩු ගඳ කියලා එකක් එනවා. ඒක කියන්න අමාරුයි සෙනගින්න තැන ඒ නිසා අපි යුනිවර්සිටි ඉන්නකොට කියන්නේ ජීවන සුවඳ කියලා එකට. ඒක හොඳට තේින්න ඔහරියදිච්ච බැල්ලියක්. ඕක තමයි ස්වභාවය. ඒ ඔහරියදිච්ච බැල්ලියක් මේ වගේ කාපට් එක බුදියා ගත්තොත් කොහොම හිටියද කියලා හිතා ගන්න. ওই බල්ලෝ ඇති කරන මිනිස්සුන්ගේ කාර් වල යනකොට අමුතුම සුවඳක් තියෙනවා. ඒක තමයි අපේ හැටි. ඒක තමයි අපෙන් අපෙන් ඒ ගඳ නිකුත් වෙන ගඳ තමයි මේ පෙන්වන්නේ. ඉතින් මේ පහම සම්බන්ධ කරගෙන රූපලාවන්‍ය කර්මාන්තයේ අද ලෝකේ ප්‍රධානම ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එකක් වෙලා තියෙනවා. ඒ වගේම ලෝකයේ ආණ්ඩු පෙරලන ප්‍රධාන බලවේග හයෙන් එකක් බාටපත් වෙලා තියෙනවා. ඒ මොකද අපි ඒ තරම්ම මේ දේවල් වලට කෑදරයි. මේක මම කියාගෙන මගේ කියන මගේ ආත්මය කරගෙන ජීවත් වෙනවා. බුදුසජාණන්සේ මේ රාහුල බද්ද ස්වාමීන් වහන්සේට කියනවා අජත්තම් පච්චත්තම් කක්ඛලං කරිගතම් පටවි අජත්ත පටවි ධාතු මේ ටික බලන්න කේශාලෝමාන අකාදන්තා තචෝ විදිහට ඇති මේකේ ඇති හැටි බලන්න. දැන් යශෝදරාවගෙන් ඇහුවනම් ওই කතාව කියන එකක් නෑ රාහුල කුමාරයාට. බුදුහාමුදුරුවෝ යෝ විදිහට කියලා දෙන්නේ. රාහුල කුමාරයා යශෝදරාවට මෝනේ කටේ මෝනේ ධාන ඉබේබ තියාගෙන ඉන්න පුංචි කුමාරයෙක්. තාත්තා ළඟට මේ 10 දෙන්න ගියාට පස්සේ තාත්තාට ගහන කියලා පැවිදි කරලා දැන් තාත්තා උගන්නන දේ මෙතන ඉන්න තාත්තලා ওই ටික උගන්නයිද? මෙතන ඉන්න තාත්තලා තමන්ගේ දරුවන්ට හොම උගන්නයිද? මෙතන අම්මලාගෙන් නම් මං එච්චර බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට තියෙන්නේ මේක පුළුවන් තරම් තෙල් ගාලා උපදාලා තමන් ලස්සන කරන අල්ලපු ගෙදරත් කට්ටියත් මේකට බඳගෙන දිගට යන ගමනක්. ඒක ඉතින් රාහුලහමතුරු කියනවා මේ විදියට අජත්තම් පච්චත්තම් කලං කරිගතම් පඩවි ධාතු මේක අරගෙන මේකේ යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ටප්ප. මේක ඇති හැටියෙන් මනානුවණෙන් මේක දිහා බලන්නේ කියලා. මේ සඳහා අටුවාචාරින් වහන්සේලා ගෙන හැර දක්වන්නේ එහෙම නැත්නම් රාහුල කුමාරයෝ හරි ආඩම්බර වෙන්න කරුණ තිබුණු කෙනෙක්. හරිම ලස්සනයි. ඒ වගේම පුංචි කුමාරෙක් තාත්තා පිටිපස්සේ යන කෙනෙක්. මේක දැක්කට පස්සේ පුත්‍රජානංශය අර ඇති වෙන්න පුළුවන් තමන්ගෙම අජාත පටවි ධාතුව සම්බන්ධ කරලා තමයි මේ පෙන්වන්නේ මේක හැටිය ඇති හැටිය දකින්නේ කියලා. ඊට පස්සේ පුත්‍රජානංශ කියනවා පටවි කේසාලෝමනකාදන්ත තචෝ ආදි වශයෙන් ඒ 20ක් කොටස් පෙන්නලා පටවි කොටස් ටික පෙන්නලා යම් අජත්තම් පටවි ධාතු. මෙන්න මේකට තමයි රාහුල අජත්ත පටවි ධාතුව කියලා පොතේ සඳහන් වෙලා තියෙන්නේ. මේකට සාපේක්ෂව බහිත්තා පටවි ධාතුවක් තියෙනවා. ඒකට අපි පොළව, ඇලදොල, ගංගාවල්, ගස් කොළන් ආදී වශයෙන් දිනා මේ දෙකේම තියෙන්නේ මේ කක්කල කරිගත ගතිය. අනවත් වායෝ තේජෝ ආපෝලට වැඩි වට තියෙනවා ස්වභාවික ලක්ෂණ, භාව ලක්ෂණ ගති. ඒ පාඨවි ධාතුව බාහිරේ පෙනී හිටියත් අභ්‍යන්තරේ පෙනී හිටියත් අජත්ත බහිද්ද වශයෙන් පෙනීට දෙකේම තියෙන එකම ස්වභාවය එකම ගතිය එකම භාවය ඒ පාඨවි ධාතුව දන්නේ නැහැ මම ඉන්නේ ඇඟක සවිඥානික ශරීරයක මම ඉන්නේ කෙස් වල මම ඉන්නේ දත් වල කියලා දන්නේ නැහැ මොකද පාඨවි ධාතුව මායින් කරන්නේ ජීවි අජීවි ගතියක් පඨවි ධාතුව මායින් කරන්නේ නැහැ හොඳ නරක කියන එකට. පඨවි ධාතුව දන්නේ නැහැ සබ්බ්‍ය අසබ්බ්‍ය කියන එක. ඒ වගේ තියෙන භාව ලක්ෂණවල ස්වභාව ලක්ෂණවල ගතිවල තියෙන්නේ න්‍යාය ධර්ම වලින් ඍතු න්‍යාමයක්. දැන් අපි බාහිර තියෙන පඨවි ධාතුත් අජත්ත පඨවි ධාතුත් කියන එක අඳුනගත්තොත් අපි මේ අජත්තයි කියන පටවි ධාතු පිළිබඳ පුදුම විදියට දුක් ගන්නවා. ඒක නරක වුණොත් බය වෙනවා, ලස්සන වුණොත් සතුටු වෙනවා, වැඩි වුණොත් අඩු වුණොත් පුදුම විදියට අපි එකෙන් ආතතිගත වෙනවා. අසහනකාරී වෙනවා, දැවෙනවා, තැවෙනවා. බාහිර පටවි ධාතු වලට එහෙම වුණාට ඒ පුද්ගලයා ඉච්චර තැවෙන්නේ නැහැ. නමුත් පඩවි ධාතුව අජත්ත බහිද්ද කියලා කිසිම දෙයකට මායින් කරන්නේ නැහැ. ඒක නිසා සරුවචනංශය සඳහන් කරලා තියෙනවා. යා යාච රාහුල අජත පටවි ධාතු යාච බහිද්දා පටවි ධාතු පටවි ධාතු රේවේසා රාහුල ඇතුළත තිබුණත් පටවි ධාතුව පිට තිබුණත් පටවි ධාතුව පටවිමයි අපි මැරෙන්නේ ඉස්සලා ඔක්කොම බහිද්දා අපි ඉපදෙන්නේ ඉස්සලා ඔක්කොම බහිද්දා අපි මැරුණට පස්සෙත් ඔක්කොම බහිද්දා අර ඉන්න ටිකේ කොටසක් මගේ කියා ගන්න කොටසක් මගේ නෙවෙයි කියා ගන්න ඔය මගේ කියා ගන්න කොටසේ විතරමයි දුක තියෙන්නේ මේ බඹයක් පමණ වෙන සවිඥානික මේ සසම්හි සංකලේබරේ සංඥාව සහිත මනස සහිත මේ ඇඟේ තමයි දුක තියෙන්නේ. මේක තමයි අපි ආඩම්බර වෙන්නේ. ඇත්තටම ලැජ්ජ වෙන්නයි තියෙන්නේ. මොකද මේ සහ දුක් දෙන්නේ සංසාරයකට. මේ මේ මේ ජීවිතේට විතරක් නෙවෙයි. Tamanට විතර නෙවෙයි අනුන්ටත්. පරිසරයටත්. දුක දෙන්නේ මේ මමයි කියලා අල්ලාගත්ත පටවි ධාතුව. ඒක පෘථග්ජනයා ආඩම්බරයකට කාරණාවක් වෙනවා. ਸਰවචන්නාංශ පෙන්නනවා පුංචි රාහුල හාමුදුරන්ට මේ පටවි ධාතු මමයි කියලා අල්ලාගත්ත ටික නිසා ඇති වෙන අප්‍රමාණ දුක්ඛඳ. ඒ මොකක්වත් නිසා නෙවෙයි පටවි ධාතු අපි දුක්ුණයි නෑ කියලා පටවි ධාසවල වෙනසක් වෙන්නේ නෑ. වඩ විදාස වඩ විදාසමයි භාව ලක්ෂණ ස්වභාව ලක්ෂණ කිසි වෙනසක් නැහැ නමුත් මේ දේ මමයි කියා ගැනීම නිසායි මේ දුක වවාගන්නේ මේ දේ මගේ කියා ගැනීම නිසායි මේ දුක් වවාගන්නේ මගේ ආත්මය කර ගැනීම නිසායි මේක දුක් කරගන්නේ ක්‍රමයක් තියෙනවා රාහුල හම්තු දන්නේ නැති බුදු හම්තු දන්නේ මේකම මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා පරිහරණය කළොත් වැඩි ගන්න පුළුවන් දුක නැතුව එච්චරයි මෙතන තියෙන රහස. මේක ඔයිට වැඩි ලස්සනට කියලා දෙනවා රට්ටපාල ස්වාමීන් වහන්සේ. ඒක හරි ඒ කියන කතාව කිව්වොත් මම හිතනවා මතක තියාගන්න ලේසි කියලා. රට්ටපාල කුමාරයයි කියලා කියන්නේ මේ මෞපිය પરම්පරාවේ හිටපු එකම දරුවා, පිරිමි දරුවා. ඔක්කොම බුදලියයි කියලා තිබුණේ. යාට යාව බලනකොට බැංකුකාරයෙක් වගේ නැත්නම් සිටුවරයෙක්ගේ පුතෙක්. නමුත් බුදුරජාණන්සේ මේ වගේ බණක් කියනවා අහගෙන ඉඳලා එයාට එපා වෙලා ඉල්ල දෙමාපියන්ගේ තද්ද බල අකමැත්ත තියේදී මොකද්ද කියන්නේ ව්‍යාපාරයක් කරලා උපවාසයක් කරලා කැමැත්ත උදුර ගන්නවා උදුරන කියලා පැවිදි වෙනවා පැවිදිලා අන්තිමට බුදුචාන් වහන්සේ වන්දනා කරන්න කියලා ඉඳ වෙන්නේ ගමට ආවට පස්සේ ආයෙසරයක් අම්මයි තාත්තයි දකින්නවා රට්ටපාල මහරහතන් වහන්සේ. නමුත් මේගොල්ලෝ තාම හිතාන ඉන්නේ රට්ටපාල ආමුදුරෝ සාමාන්‍ය කෙනෙක් කියලා. අර පැරණි අඹුවන් ලවා පැරණි බෝධලේ පෙන්නලා නැවත ගිහි කරව ගන්න උත්සාහ කරනවා. අඹුව පස් දෙනෙක් ඉඳලා තියෙනවා. පස්සේ දානෙකට ආරාධනා කරලා ඒ අම්මා කියනවා තාමේ අඹුවන් ටික ඔක්කොම ඉන්නේ අම්මගේ අධීක්ෂණිය අරදී උඹ යම්මාකාරයකට රට්ටපාල කුමාරයා ඉන්න කාලේ හිත පහදිනවාද ඒ කාලේට ඇඳගෙන වරින් එහෙලියලා දාහනේ හරි ගසලා මේ පැත්තෙන් කන්දක් ගන්නවා අම්මගේ බුදලේ මේ පැත්තෙන් කන්දක් හදනවා තාත්තගේ බුදලේ ඒ වගේ රෙදි දෙකකින් බහනවාමට පස්සේ එහා පැත්ත මෙහා පැත්තේ ඉන්න මිනිස්සු පේන්නේ නැති තරම් තිබිලා තියෙනවා පස්සේ රටබල හම්බුමැදින් පාඩි කරවලා අර පස් දිනාට ඇවිල්ලා කියනවා හිට ගන්න විදිහට හැදෙරෙන්නේ කියලා ඒ කියන්නේ නිකන් විකට ඇඳුම් තරගයක් අටබල හම්දුරුවන්ගෙන් අහන එක්කෙනෙක් ඇවිල්ලා මේ පැවිදි වුණේ අපිට වැඩිය ලස්සන සුරංගනාවන් දිව්‍යාංගන ලබන්නද කියලා. රට බලහම් කරන නංගි එහෙම එකක් නෑ කිය. අර බරවඳු ගෑනට නංගි කියනකොට කලන්තය ඇදලා දබක් ගාලා ඇදගෙන වැටෙනවා. පස් දිනාටම ඒ පාඩම විතරයි දෙන්නේ රට බලහම් ඊට පස්සේ අම්මයි තාත්තයි කියන්නේ වැවුම් ඇරලා අර බුදලෙ පෙන්නනවා. රට බලහම් වෙලා බල්ලා කියනවා ඒකොල්ලමාර පහු වෙලා තියෙන්නේ. මං එන පින්න පාත වඩින්නම් දාන දෙනවා නම් දෙන්න නැත්නම් මං පින්න පාත යනවා. එතකොට අර ඔක්කොම පැත්තක දාලා පින්න පාත බෙදලා යන්න හදනකොට කියනවා අටපාර ස්වාමීන් වහන්සේ කියනවා මුව වැද්දා මුවෙක් අල්ලගන්න උගුලක් අටවලා තිනකොට තියලා හැංගිලා බලා ඉන්නවා කලයකට වෙලා දක්ෂ මුවෙක් ඇවිල්ලා හැම කාලා උගුල ගස්ස ගන්න නැතුව යනකොට මුවැද්ද හැඬු කකුල කඳුලින් බලාගෙන ඉන්නවා කියලා එළියට වැළ යනවා. අපි නැවතත් කියනවා මුවවැද්දෙක් මුවෙක් කරලා ගන්න උගුලක් කඩවලා අසල කැලේට ඇංගිලා බලන ඉඳද්දී දක්ෂ මුවෙක් ඇවිල්ලා හැම කාලා උගුල ගස්ස ගන්න නැතුව බේරලා යන්න ආසේ මම එළියට යනවා කියලා යනවා. ඒ නිසා මේ ශරීරය මායාව විසින් අටවන ලද උගුලකට දාලා තියෙන හැම. මේක ඉතාම රසමසවුලක්. ඒක නෑ කියන්න යන්න එපා. ඒක නෑ කියන්නේ කිව්වොත් අපි තනි කර පටලවිල්ල කියනවා. නමුත් මේ මසවුල ඇතුලේ ඇම තියෙනවා. ඇම ඛණ්ඩ ඇමි මේ අමුණල තියෙන ඇතුලේ බිලිය. බිලිය ගැස්සෙන්නේ නැති වෙන විදිහට ඇම කාලා. මොහොද්ද බලබලා ඉන්නේ නැති ඵලයන් යන්න කියන එකයි බුදුරජාණන් වහන්සේගේ අපිට දෙන උපදේශය නැතුව ඇම නොකා ඉන්න එපා. ඇම කෑවයි කියලා සුඛභෝගී කියලා හිතන්නත් එපා. ඇම කණ්ඩ ඕන බිලිය ගසන්න නැතුව. මහානගම කියන්නේ ඕන ඕකට. යෝගාවචර කියන්නේ ඕකට. හුඟ දෙනෙක් කියනවා නෑ හැම දකින්නකොටම දූල යන්නේ කියලා. නෑ හැමේ තියෙන රසමස උලක් කාපන්. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි ඇතුලේ බිලිය තියෙනවා. ටික ටික කාපන් බිලියට කිට්ටුවට නතර කරපන්. ඒසට මොවෙද්දට මොකද වෙන්නේ? ඌට හැමත් නෑ. අල්ලන්න ඉන්න සතක් නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හැම දකින්නකොට බය වෙලා දුවන්න කියන්නේ නෑ. මුතු මුවද්ද බොහොම අමාරුවෙන් ගෙදර ගෑනටත් දෙන්න නැතුව තමයි හැම හොයන ඇවිල්ලා වැද්දා මේ මුවාට දාන්නේ. ඒක රසමසවුලක් ඒක කාපන් ඒකේ ප්‍රශ්නයක් නැහැ. බෑ ගෙඩිය විටින් කන්න යන්න එපා. ඕක ඇතුලේ ගෑස් දෙන්න බිලියක් තියෙනවා. බිලිය බේරලා කාපන් කියලා මේ ශරීරයේ හෝ ලෝකේ හෝ වෙන තැනක තියෙන ලස්සන කිසිසේත්ම ප්‍රතික්ෂේප කරන්න එපා. ඒක බුදුජානනාංශයේ බුදු හැෙන් දිවැසින් මනුස්සයෙන් බලලා ලස්සන ලස්සනමයි. 아무튼 ලස්සන යට මායාවේ උගුල තියෙනවා. කෙලෙසේ තියෙනවා. අන්නේ කෙලෙසට අහු වෙන්නේ නැතුව මේක කන්න පුළුවන් නම් ඒක තමයි මේ තමන්ගේ ශරීරයේ දිහා මේ අජත්ත පච්චත්ත කක්කල කරිගත මේ ශරීරයේ දිහා මේ කේසාලෝමා නඛා දන්තා කියන මේ දේ හරි හැටියට දැක්කනම් බුදුචානන්සේ සඳහන් කරනවා මුළු ලෝකෙටම අපි ආශා කරනවා කිව්වට එකම දෙයකටයි අපි ආශා කරන්නේ තමන්ගේ ශරීරයට විතරයි. ඒ ආශාව තමයි අනුන්ට බෙදෙන්නේ. තව පුංචි ලස්සන සූත්‍රයක් තියෙනවා මේක. ඇත්තටම අපි ආනාපාන සතියට යන්න ඕනේ. නමුත් මේක තේරුම් ගන්න අංගුත්තර නිකාය අටකනිපාතේ සූත්‍රයක් තියෙනවා. බුදුරජාණන්සේ දේශනා කරලා සංයෝග පරියෝ යෝග පරියාය සූත්‍රය. ඒකෙදි කියලා තියෙනවා ස්ත්‍රියාවක් ගත්තොත් ඒ ස්ත්‍රියාව තමන්ගේ ස්ත්‍රී රූපෙට, ස්ත්‍රී ලිංගෙට, ස්ත්‍රී කටහඬට, ස්ත්‍රී ආභරණ වලට, ස්ත්‍රී ලාලිත්‍යයට, ස්ත්‍රී ගති පැවතුම් වලට පුදුමාකාර වශයෙන් ඇතුලෙන් බැඳෙනවා කියනවා. ඒ මොකද ඒ තරම් පුරුෂයෙකුට කැමති නිසා. යම්කිසි ස්ත්‍රියාවක් Tamange ස්ත්‍රී රූපෙට, ස්ත්‍රී කටහඬට, ස්ත්‍රී ආභරණ වලට, ස්ත්‍රී ලාලිත්‍යයට, ස්ත්‍රී ඇතුම් පැවතුම් වලට කැමති වෙන්නේ පුරුෂ රූපෙට, පුරුෂ කටහඬට පුරුෂ ඇඳුම් වලට පුරුෂ ලාලිත්‍යයට පුරුෂ ඇඳුම් පැනට කියන කැමැත්ත. ඒක යම් පුරුෂයෙක් මම හරි පෞරුෂයක් තත්ත්වයක් තියෙන කෙනෙක් කියලා ඒ තමන්ගේ රූපෙට තමන්ගේ කටහඬට තමන්ගේ ආභරණ වලට තමන්ගේ ඇවතුම් පැවතුම් වලට ගරු කරනවා කියලා කියන්නේ යා බාහිරේ තරම්ම ඉෂ්ටදේවක් කැමති වෙනවයි කියලා. ඉතින් මෙවැනි තත්ත්වයක් තියෙද්දි මේ සම්බන්ධය හරහත් ආස්වාදයක් ලැබෙනවා නම් උත්‍රිසංශය සඳහන් කරන කවදාකවත් මේ සම්බන්ධය ලෝකයෙන් අයින් කරන්න බෑ. සංයෝග වෙනවා, විయోగ සිද්ධ වෙනවා. ඒ නිසා මේ දෙදෙනාට එකිනෙකාට තියෙන මේ තමන්ගේ ශරීරයට ආශා කරන හරියක් ආශා කරන අනුන්ගේ ඒකේ විරුද්ධ ලිංගික තියෙන ආශාව තමයි එකෙන් පේන්න තියෙන්නේ. විරුද්ධ ලිංගික තියෙන එක නත් එයාගේ අවතුම් පැසුම් වලට කටහඬට ආවරණ වලට කැමති අනිත්‍ය කියලා කැමති නිසා. මෙවැනි තත්ත්වයක් අරන් මේක ගලවන්න බෑ. නමුත් භාවනා කරනකොට සිද්ධ වෙන්නේ මේ තමන්ගේ ශරීරය කියලා කියන්නේ ගුණ බන්දලයක් කියලා දැකපු දවසේ. ඕජාව ගලන පූජාව ගලවෙන ගලන මට ඕන විදිහට පාවිච්චි කරන්න බැරි. කොහොම කෙරුවක්වත් මේක වැඩ ගත්තට පස්සේ අතහරින්න සිද්ධ වෙන කුණු කන්දලක් කියලා දැක්කොත් දැකපු කෙනා තනුන්ගේ තමන්ගේ ශරීරයට දක්වන ආකල්පේ ඇති වෙන විපරිණාමයත් එක්ක පරිණාමයත් එක්ක රූපාන්තරණයත් එක්ක අනුන්ගේ ශරීරවල තියෙන ආසාව නැති වෙනවා මිස કોઈ සදාචාරවාදීන් පෙන්නන විදිහට ලෝකෙ සුද්ධර කරලා සීලයක් රැකන්න බෑ ඉස්ලාම් කරන්න ඕනේ තමන්ගේ මේ අජත්ත පච්චත්ත කක්කල කරිගත මේ ශරීරාංග දිහා ඇති හැටිය බලන්න ඒ ඇති හැටි බැලුවට පස්සේ යාට පේනවා මේ ලෝකයේ තියෙන පාඨවි කොටාසියක් මම කියාගෙන ඒක මගේ කියාගෙන ඒක උපදාගෙන ඒකෙන් ආඩම්බර වෙන්න වෙන්න වෙන්න වෙන්න වෙන්නේ මොකද්ද ඒ රූප ටික නිසා Tamanට එන දුක වැඩි වෙනවා මිස අල්ලගත්තේ නැති රූපෙකින් කවදාකවත් දුකක් එන්නේ නැහැ ඒ නිසා අපි විඳිනවනේ යම් කිසි දුකක් ඉල්ලගෙන කන දෙයක් තියෙන ඒක සර්බලධාරී දිව්‍යන් ආශි දෙන දුකක්වත්. අල්ලපු කිතුමන්චා හුණියම් කරපු දෙයක්වත්. ඒව මොනවත් නෙවෙයි මේක ඊළඟට කණ එකක්. ඉතින් මේ රූපේට දක්වන මේ වැරදි ආකල්පයට බුදුහාම කියන්නේ ආහාර සහ පොහොර කියලා. අපි අයිපි වැරදි ආකල්පයට ආහාර දෙන තාක්කල් පොහොර දෙන තාක්කල් මේ දුකම තමයි වැඩෙන්නේ. ඉතින් අපිට හිතන අපි මෙච්චර සාධාරණව ඉඳදී දන් දෙද්දී සීල් රකිද්දී ඇයි අදේ මෙච්චර දුක් එන්නේ අපට කියලා. දන් දුන්නට සීල දැක්කට මේ ශරීරාංග දිහා පඩවි ධාතුව දිහා ඇති හැටියෙන් බලනවා කියන කතාව දානේ සීලිය නෑ. ඒකේ ඒ දාන සීල දෙකේ ඉඳගෙන ඔළුව උස්සලා ඊට උඩින් මේ වාගේ බුදු කෙනෙක් තමන්ගේ සහජාත පුත්‍රයාට දෙන්නා වූ උපදේශය අහක දාන එකක් නෙවෙයි හොඳ එකනේ. අන්න ඒක හැම කෙනාම බුදු පියාණන් වහන්සේ අමා මෑණින් වහන්සේ කියලා හිතාන බාරගත්තොත් බුදුරජාණන් අපි හොඳටම දන්න දෙයක් ගැන කතා කරන්නේ. කියන්නේ මේක දිහා මෙතෙක් තිබුණු ආකල්පයට වෙනස් ආකල්පකින් බලන විදියක් බුදුහාමර කියලා දෙනවා. අන්නේම බැලුවොත් මේ ලෝකය කියලා කියන්නේ පෘථිවිය කියලා අපි කියන්නේ පටවි කියන වචනේ බොහොම කිට්ටුවෙන් අරලා තියෙන දෙක එකම එවිල්ලා තියෙන්නේ. මේ ලෝකේ තියෙන දේවල් වලින් නෙමෙයි අපිට දුකේ. යමක් මම කියාගත්තොත් මගේ කියාගත්තොත් මගේ ආත්මේ කරගත්තොත් නැත්නම් යම සංස්කරණය කරගත්තොත් සක සංස්කාර වුණොත් අනේ සංස්කාර වෙන දේ තමයි කය කියලා අපි සාමාන්‍ය හඳුනන්නේ ඒ කයේ තියෙන මේ දෙතිස් කොටාස තමයි බුදුහාමුදුරුවෝ මේ මවුන් කර දෙයන්නාසිකෙන් පැත්තකට ගිහිල්ලා කපලා පෙන්නන්නේ ඕක ඇතුලේ මොනම දෙයක්වත් ගන්න දෙයක් නැහැ ඕක කැලී ටික වෙන් කරොත් කුණුවිච්ච දතක් ගැලෙව්වට පස්සේ ආයෙ කටට දාගන්න ගියාම ඒ දත පිළිබඳව තියෙන ආකල්පයත් සුප් එකට වැඩිච්ච කෙස් ගහක් කන කොටයි පළවෙනි ඉස්සලා කේ රූප කේත කල්යාණේ තියෙන කොටයි වෙනස්. නැගේ හැම එකක්ම වෙන් වෙච්ච ගමන් ඒකේ වටිනාකම පුදුම විදියට අඩු වෙනා විතරක් නෙවෙයි පිළිකුල් සහගත වෙනවා. ආන්න ඒක හැලෙන්නේ ඉස්සල්ලාම තියෙද්දි මේක බලලා වැඩ ගන්න එක මොහොත දාටවන තියෙන උගුලේ බිලිය කන්න නැතුව හැම කාපන් උගුල ගස්ස ගන්න නැතුව. එතකොට අපිට පුළුවන් මේ ශරීරයේම මේ පටවි ධාතුවම නිවන් පෙතක් කරගන්න. ඒ නිවන් පෙතක් කරගන්න නම් මම මේ කියලා අල්ලගෙන තියෙන කොච්චර පුංචි කොටසක්ද කියලා බලන්න. සාපේක්ෂව බාහිර කොච්චර පටවි ධාතු තියෙනවද කියලා බලන්න. ඒ විශාල පටවි ධාතුවෙන් කිසි දුකක් නොවන බවත් මම මේ කියලා අල්ලගත්ත කොටසෙන් පමණක් දුක් වෙන බවත් ඒකට අර බාහිර එක වගේ සලකන්න පුළුවන් නම් නිවන් ලැබෙන බවත් දැනටමත් බාහිර දේවල් පිළිබඳව නිවන් අපි ලබලා තියෙන බවත් තේරුම් ගත්තොත් තේරෙයි කිච්චරම අමාරු දෙයක් නෙමෙයි <clears throat> මොකද බාහිර තියෙන පටවි ධාතුවෙන් අපි කොහොමද නිවන් ලබලා ඒකෙන් අපිට දුකක් එන්නේ නැහැ සංස්කරණය වෙලා නැහැ සංඥාව දීලා තියෙන බහිද්ධා කියලා අජ්ජත් කියන සංඥාව දීපේකෙන් තමයි දුක එන්නේ ඒක නිසා මේ විශාල පාඨවි ධාතු વિશે අපි දක්වන ආකල්පය මේ මමේ කියාගන්න එකේ ගති වශයෙන් භාව වශයෙන් ස්වභාව වශයෙන් සමානයි. ඒක යෝනිසමංස්කාරයෙන් දකින්නනම් මේකට ආසාව ඇති වෙන නැති වෙන වෙලාවේ යාච අජ්ජත පාඨවි ධාතු යාච බහිද්ධා පාඨවි ධාතු පාඨවි ධාතු රේවේසා බාහිර පාඨවි ධාතු අජ්ජත පාඨවි ධාතු පාඨවි චිත්‍රයි අපි මරුණට පස්සේ ආයෙ පටවි ධාතු පටවි ධාතුවට යනවා. ආපෝ ධාතු ආපෝ ධාතුවට යනවා. මේ ඉන්නවයි කියන ජීව ඌෂ්මේ තියෙන තාක්කල් තමයි මේකෙන් අපිට කෙලෙස් උපදවන්න පුළුවන්. ආන්නේ විදිහට පටවි ධාතුව <coughs> තේරුම් ගත්තොත් දෙවෙනි පරිච්ඡේදයේදී බුදුජානනාතේ රාහුල කුමාරයට සඳහන් කරනවා. රාහුල හාමුදුරන්ට පටවි සමං බහා මානසම් භාවේදී මේ පෘථුවිය හා සමාන මනසක් ඇති කරගනි. මේ පෘථුවිය ඒකට අසුචි වැටුණාද මල මූත්‍ර වැටුණාද කෙල වැටුණාද මිනිකුණක් වටනද කියලා ගණන් ගන්නෙත් නෑ. ඒක කවුරුත් ධාතු නිදන් කරයිද කියලා ගණන් ගන්නෙත් නෑ. මොනවා තිබුණත් පෘථිවි ධාතුව ඒකට වැටෙන දේ සම්බන්ධයෙන් ආඩම්බර වෙන්නෙත් නෑ. කනගාට වෙන්නෙත් නෑ. ඒ වැටිච්ච දේ පිළිබඳව පෙලෙන්නේ නෑ කියලා තියෙනවා. මගේ ඇඟ පිට කක්ක ඇලුවා. මගේ ඇඟ පිට අසුචි මුත්‍ර ඇලුවා. මගේ ඇඟට කෙල ගැහුවා. මගේ ඇඟට හොටු හුරලා දැම්මා. මගේ ඇඟට මිනිකුණක් දැම්මා. බලුවමනයක් දැම්මා. පෘථිවි ධාතුව තැලෙන්නේ මගේ ඇවිල්ලා ධාතුන් වහන්සේලා තැම්පත් කරා. නිධානයක් තැම්පත් කරා. මොනවා කෙරුවක සැලෙන්නේ නැහැ. ඒ නිසා Taman කෙරත එන දෙයට විශේෂයි පෘථුවි ධාතුව යම් ආකාරයක නොපෙළෙන ගතියක් තියෙනවා. න අට්ඨියති කියලා කියනවා. න හරායති පිළිකුල් කරන්නේ. ඒ වගේම ප්‍රතික්ෂේප කරන්නේ. මඩක් දාන්න එපා මගේ යකට මේ කියලා දාන්න එපා මගේ යකට අසුචි දාන්න එපා කියලා පෘථුවි ධාතුව. දැන් තමයි පෘථුවිය සමස්තයක් වශයෙන් ගත්තම න අට්ඨියති න හරායති නේජ කුච්චති. ඒ වගේ හිතක් හදාගන්න කියනවා පටවි සමංචිත්තං. තමන් කෙරේ ඇවිල්ලා කවුරු ස්තුති කරත් තමන් කෙරේ ඇවිල්ලා කාටවත් බැන්නත් තමන්ට කවුරු දෙයක් දුන්නත් තමන්ගේ දේ කවුරු හොරකම් කරගෙන ගියත් පටවි සමංචිත්තම් භාවේති අන්නේම ඒ හිතට පුත්‍රජානංශයේ මේ පෘථිවිය සම කරලා පෙන්නනේ තාදී ගුණය කියලා පුත්‍රජානංශයට තථාගත කියන සුවිශේෂී නමුඩාමයක් තියෙනවා කථාගත කියලා කියන්නේ එහෙව් ගුණය කියන එක. නොසැලෙන ගුණය. හරියට පෘථිවි ධාතුවට වැටිච්ච අසුචියත් රත්තරණත් ස්තුතියත් ප්‍රශංසාවත් තරහ බැනුමත් සමසේ සලකන ගතිය හිතක ඇති කරන්න පුළුවන් කියන එකයි බුදුහාමුදුරු කියන්නේ. ඒක නෙමෙයි අපිට ඉස්කෝලවල උගන්වන්නේ. ඒක නෙමෙයි අපිට දෙමව්පියෝ උගන්වන්නේ. ඒක නෙමෙයි අපිට පන්සලෙන් හම්බ වෙන පාඩම. යවුව ගාවන්. බැනොත් බැනම මම බලා ගන්න කියලා නේ අපේ අම්මලා තාත්තලා අපිට කියන්නේ. නමුත් බුදුහාමුදුර ආනන්ද රාහුල කුමාරයාට කිව්වේ මොකද්ද පැවිදුණාට පස්සේ හැමදාම උදේට ඇවිල්ලිවලා කන්දකිලි වටේ සිට මිදුල අතු කාලා වැලි දුවතක් උඩ දාලා මට මේ වැලියට හා සමාන උපදෙස් මට ලැබේවා කියලා අනුන්ගෙන් උපදෙස් අපේක්ෂා කරන නිහතමානී ගතිය දිනු කරන්න කිව්වා මිස ඔබ ශාක්‍ය වංශය ඔබ බුදුහාමුදුරන්ගේ පුතා ඔබ උපසම්පදා කරුවේ සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේ මට එන්න එපා කවුරුත් නීති දාන්න මම කිව්වොත් තාත්තට ගිහිල්ලා කියනවා කියන්නේ කියලා දුන්නේ නැහැ. ඉම කෙරුවනම් රාහුල හාමුදුරන්ට යන්න බෑ ওই ගමන. ඒකට එන්න ඕනේ පහසුකම් තිබුණා රාහුල හාමුදුරන්ට. ඒක කඩන්නයි බුදුහාමුදුර මේ උත්සාහ කරන්නේ. රාහුල බුදන් පිටිපස්සේ අතෙක් පිටිපස්සේ යන පැටියෙක් වගේ උජාරුවට එනවා. කේස සිංහෙක් පස්සේ යන සිංහ පැටියෙක් වගේ උජාරුවට එනවා. හංසෙක් පිටිපස්සේ යන හංස පැටියෙක් වගේ උජාරුවට එනවා. නැත්නම් මේ උජාරු ඇවිල්ලා තියෙන රූපෙන් ওই රූපේ පිළිබඳව ඒකලස ආකාරයකට බලපෑ. එයාට තේරෙන්නේ නැහැ. ඒක නිසා අහන රූප විතර නෑ වේදනා සංඥා සංකාර ඔක්කොම ඒකලස ආකාරයට ගම ඒකලසර පහයි 55 කරමු ජාමරණ දැර වැඩිනේ කරන්න බෑනේ. සාරිපුත්‍ර සාරිකේ ඔක්කොම පැත්තට දාලා ආනාපානේ බලපන් එතකොට හරියයි කියලා. ආනාපානේ කරනකොටත් මෙයා බුදුචාරන්සරකට ගිහිල්ලා අහනවා හැන්දෑවේ ස්වාමීන් වහන්සේ කොහොම කැඩුවක්ද ආනාපානේ වැඩෙන්නේ කියලා. ආයෙත් බුදුචාරන්සේ අර පාඨවි මේ රූපේ තියෙන එක එකක් ධාතු කොටස් අරගෙන ක්‍රම දෙකකට උගන්වනවා. පාඨවි ධාතුවේ අජ්ජත් කොටස කියලා කියන්නේ කේසාලෝමනකා දන්තා තචෝ මන්තන්නහරු අට්ටි අට්ටි මිජ්ජා වක්ඛං ආදයන් යකනං කිලෝමකම් පේකම් පප්පාසං. අන්තං අන්ත ගුණං ආදි වශයෙන් තියෙන 20 පෙන්නනවා. පෙළ කියන තවත් ඒ වගේ තියෙනවා ඒක ඔක්කොම ගන්නයි කියලා. එන්න කියනවා මේකයි එළියේ තියෙන පටවි ධාතුවේ ගති වශයෙන් ස්වභාව වශයෙන් ලක්ෂණ වශයෙන් සමානයි. ඔබ මේ මම කියලා අල්ලගත්තට කිය විතරයි දුක තියෙන ඔබ පාවිච්චි කරපන් හැම කාපන් උගුල ගත ගන්න නැතුව. බිලී ගන්න නැතුව. ඊට පස්සේ පටවි සමංචිත්තම් භාවේති. අපි කියන්නේ මහ පොළොව වගේ කියලා. ආන්නේම හිතක් භාවිතා කරන්න මහ පොළොවේ වැඩි කොටසකට අපි දැන්නම නිවන් දැකලා තියෙනවා. ඔය මම කියාගත්ත කොටසේ විතරයි දුක තියෙන්නේ. ඒක හොඳට දුක දෙන වෙලාවේදී තේරුම් ගන්න මේක මට දුකක් වෙන්නේ. මේක මගේ කියාගත්ත නිසානේ. ඒක නැත්තම් දුකක් එන්නේ නැහැ. ඒ නිසා එන දුකයි. දුක දෙන පටවි කොටාශයත් දුක නොදෙන පටවි කොටාශයත් දෙකේම ගති භාව ස්වභාව සමානයි. අරක වගේ බැලුවොත් ඒ මම නිකා කියා ගන්න නැති පටවි කොටාශේ තියෙනවා. අට්ටියති හරා ඇති චිකුච්චති ගුණ. ඒක සැලෙන්නේ නැහැ, පෙලෙන්නේ නැහැ, පිළිකුල් කරන්නේ නැහැ, ප්‍රතිචිකුත්සා කරන්නේ නැහැ. තමන් හිත හොඳ නරක කෙරේ. ඒතර අපි ආනාපාන සතියේ බුදුහාමර මේ හිත හදනවායි කියලා කියන්නේ. මේ විදිහට පටවි ධාතු අරගෙන ගන්න ඇති කර ගන්න අදහස හැටියට ආනාපාන සති භාවනා කරන්න අපි ආවිල්ලා. නැත්නම් සතිය ඇති කිරීම සඳහා ආනාපාන ඉස්සරහින් තියාගන්න ගියාට පස්සේ සමහරට ආනාපානදී අපි දවල් කතා කරපු විදිහට ආස්වාසය විතරයි පේන්නේ ප්‍රස්වාසය පේන්නේ. සමහරලාවට නාසිකාග්‍රේ පේන්නේ නැත්නම් සමහරකට උදරේ පේන්නේ. සමහරකට ආනාපාන හිත දානකොට සද්ද වැඩියෙන් එනවා. සමහරකට වේදනාව වැඩියෙන් දැනෙනවා. සමහරකට හිතවිලි වැඩියෙන් එනවා. මේ කොයි දේ ආවත් ඒකින් සැක උපදවනවා නම් හිත දුක් පීඩා ගන්නවා නම් ඒකේ නාට මේ පඩවි සමං චිත්තම් භාවේති කියන ක්‍රමයේ තියෙනවා. ඒ සඳහා කියනවා සියල්ල කෙරෙහි සමසිතින් ආනාපානෙ මුල් කරගෙන යනවා අපි ඒකට මූල කරපස්ථානේ කිව්වට ඒ ආනාපානය ඉදිරියෙන් තියාගත්ත පමණින් හිතුව පමණින් ආනාපානෙ නතර වෙන්නේ හිත. හිත හැම තැනම දුවනවා. බාහිර දේවල් අනන්තවත් කෙටකවතිනවා. අන්න ඒව දිහා මේ නොසලෙන මනසෙන් ඛාදී ගුණයෙන් බලانے හිටියොත් ඒ කිසිම කෙනෙකුට භවනාවට බහිනේ සතිය වැඩි වීමට බාධාවක් පේන්නේ නැහැ. නම් ප්‍රශ්නේ දිනුඟ දෙනෙක් සතිය නෙවෙයි වඩන්න තනේ සමාධිය. සමාධිය වලට කියනවා කියනවා ආනාපාන හිත දාන සත්‍යයක් කරනවා සත්‍ය කැඩෙනවා සමාධිය කැඩෙනවා. ආනාපාන හිත දාන කියන වේදනාවක් අපම සතිය සමාධිය කැඩෙනවා. ඒ දෙක වෙන් කරලා බලන්න. ආනාපාන තියෙනවා ආනාපාන බලනවා සත්‍ය වේදනාව තියෙනවා වේදනාව බලනවා. හිතවිලි තියෙනවා හිතවිලි බලනවා. ඒ වගේදී මේ සතිය වැඩෙනා මිසක කැඩීමක් වෙන්නේ නැහැ. අපි ඔය tempamansලේ ඉන්නකොට දේශනාවක් දීලා පොඩි සාකච්ඡාවක් කරා පොඩ්ඩක් කියලා භාවනා කරා. ඒකට එක මහත් එක්ක ඇහුවා අවසරයි ස්වාමීන් වහන්සේ මම භාවනා කරන සමහර දවස්වලට මගේ භාවනාව හොඳයි. සමහර දවස්වලට හොඳ නැහැ. ඉතින් අන්නේ වගේ වෙලාවල් වල මේ නරකට යන භාවනාව නැති කරගන්නේ කොහොමද කියලා. ඉතින් මම ගාව මාත්‍ය පුළුවන් නම් කරුණාකර මේ භාවනාව කියන වචනේම අර්ථය මට කියලා දෙන්න කියලා. ඊට පස්සේ කතා යන අතරේ සතිය කියන වචනේ හරහා භාවනාව කියන එක කියන්න පටන් අරගත්තා. හැබැයි එහා පැත්තෙන් කියවෙනවා සමාධිය කියලා. මේ පැත්තෙන් කියනවා සතිය කියලා. ඉතින් මම කොහොම මාත්‍ය ඇත්තටම සමාවනාව කියලා මාත්‍ය කරන්නේ සමාධිය වඩන්න හදනවද සතිය වඩන්න හදනවද කියලා. පොඩි අරියාදෝකට පස්සේ අපි සතියට ගත්ත කතාව. සතිය වටන්න කියලා අපි එකතු වෙමු කියලා. ඊට පස්සේ මම අහුවා තමන්ගේ හොඳට අවදිමත් ගතිය, එළඹිච්ච ගතිය, පෙළඹිච්ච ගතිය තියෙන්නේ කරදර වැඩි වෙනකොටද අඩු වෙනකොටද කියලා. ඒ මාතරිච්චරේක අහුනේ නෑ කාරණාව. නැවතත් අහන්න සිද්ධ වුණා. කිසිම කරදරයක් සද්දෙකුත් නැතුව වේදනාවකුත් නැතුව හිතවිලිත් නැතුව හොඳට ආනාපානෙ නිසින්ින්ද බලාගෙන යනවා එක වෙලාවක්. අනෙක් වෙලාවට එහෙන් ශබ්ද මෙහෙන් වේදනා මෙහෙන් හිතවිලි මෙහෙන් ආනාපානෙ සමහරට නාසය සමහරට උදරයේ මෙහෙන් මෙහෙම කලබල වෙනකොටයි කලබල නැතුව තියෙන කොටයි වැඩියෙන් හිත අවදි කොයි වෙලාවේද වැඩියෙන් හිත අප්‍රමාද කොයි වෙලාවේද වැඩියෙන් හිත සතිමත් කොයි වෙලාවද කියලා බැලුවොත් සභාවම උත්තර දුන්නා කලබල වැඩි වෙන්න වැඩි වෙන්න සතිය වැඩි. කරදර වැඩි වෙන්න වැඩි වෙන්න අප්‍රමාද ගතිය වැඩි. උනන්දු වැඩි. ඉතින් එහෙමනම් අධ්‍යයනේ පහනක් පත්තු කරන එක කරන්න ඕනේ කරදර වලට. කරදර එන්නේ නේ අපේ අවදි වැඩි වෙන්නේ. කොහෙන්දෝ එකක් කියනවා මේ කරදර නැද්දකින් නොවදන්න දොමකින් ඉඳගත්ත ගමන් ඇවිල්ලා සත්‍යයක් ඇින්න වඩන ඉඳගත්ත ගමන් මේ කකුලට දෙන්න වඩන ගෙදර දාන් අදිනකොට කැලෑම් ගන්නකොට අත්ත පහකත් වේදනාවක් නැහැ. මේ ඇවිල්ලා වාඩි වෙච්ච ගමන් පුදුම පොකුරු ගැහි පුදුම අපහසුකම් තියෙයි. එතකොට අනිවාර්යයෙන්ම හිත කියනවා සත්‍ය කැටලයි කියලා. නමුත් විග්‍රහ කරලා බලන්න ඇත්තටම සත්‍ය වැඩි වෙලා තියෙනවා. ඒ කාරණාව අපි දැනගත්තා නම් කරදර කියලා කියන්නේ හැම වෙලාවෙම මෝඩයාට කරදරේ කරදරයක් වුණාට ඥානවන්තයාට කරදරේ කියලා කියන්නේ මේ සලාගත්ත සුභාසිංසනයක්. ඒ රහස තියෙන සතිය තුළ. ඒ සඳහා හිත සකස් කිරීමක් තමයි දරුවචනාංශ මේ පටවි ධාතු හඳුල්ලා දීලා කරන්නේ. මේ පටවි ධාතු රාහුල උඹ අත්ලේ කියන එක අල්ලගත්තට ඒක උඹ උපදම තමා සුද්ධ කර කර මම කියාගෙන ඉඹ ඉඹ තියාගෙන හිටියට එන තාක් දුක් එන්නේ ඔකේ. ඔබ මේ වෙනකොටත් ගොඩක් පටවි ධාතු අතහැරලා තියෙනවා මම නෙවෙයි කියලා බයිද්දා කියලා එකකින්වත් දුකක් ඇවිල්ලා නැහැ. ඒ පිළිබඳව උඹට තියෙන්නේ භාවිත මනසක්. අන්නේ බාහිර පටවි ධාතුවල තියෙන භාවිත මනස අධ්‍යත්ත බාහිර ධාතුවල දාගන්න. මොකද පටවි ධාතුව මේ සවිඥානික එකක ඉන්නවද අවිඥානික එකක ඉන්නවද ගෑණියෙක් ඉන්නවද පිරිමේකද කියලා දන්නේ නැහැ. අපිනේ මේකට මේ ලේබල් ගහලා තියෙන්නේ. ආන්න එක දැනගෙන පටවි සමංචිත්තම් භාවේති. පෘථිවිය වගේ හිතක් හදාගන්න. න අට්ඨියති න හරායති න ජගොච්චති. ඒකට කියන්නේ න ඉච්ඡති කියලා. ඒක ගැන පෙලෙන්නෙත් නැහැ, ඒක ගැන ලැජ්ජිත වෙන්නෙත් නැහැ, පීඩිත වෙන්නෙත් නැහැ. ආන්නේ වගේ හිතක් ඇති කරගත්තොත් අපි භාවනාවට තියෙන බාධන බාධා විශ්ේ පිලෙන්නේ පෙලෙන්නෙත් නැහැ, ලැජ්ජිත වෙන්නෙත් නැහැ, පීඩිත වෙන්නෙත් නැහැ. මේ නිසා සතිය තියෙනවනේ. අපි සතිය වැත්තක දාමුකෝ. ශබ්ද ඇහෙන වෙලාවක ඒ ශබ්ද බරපතල බව හැබෑව. සතිය ආනාපානට නොයන බව හැබෑව. නමුත් ආනාපානෙ නැතිලා නැහැ. දැන් ඩිගර්ට සද්දයන්ට මැරෙන්න එපා. මැරෙන්නේ බුරු. තද්ද බල වේදනාවක් ආවට පස්සේ ඒකට ආනාපාන සතිය යොදා ගන්න බැරි කියන එක අපි කිව්වට ඒ වෙලාවේ ආනාපානේ නැහැ කියලා කියනවනේ වේදනාවක් පස්සේ මැරෙන්න එපා. මැරෙන්නේ නැහැ. තියෙනවා. අර වේදනාවේ තීව්‍ර භාවය වැඩි නිසා අපිට එතෙන්ට හිත යන්නේ නැහැ. නමුත් හොඳට බලන්න හිටියොත් නැත්නම් මේක දැනගෙන ගියොත් මේ පැත්තෙන් වේදනාව ගොජ දමනවා, කප්පනවා, පුච්චනවා, අනිනවා, දුක් දෙනවා, එපා වෙලා නැත්කින් අපතන් කියන අතරේ කුණකට වෙලා මුළු ගැනිලා ආනපානෙ තියෙනවා. කොයි වෙලාවක හරි මේ දිතුරන ගොජ දාන වේදනාව තියෙද්දී ඒක ඇත්තටම හිත පැහැර ගන්න සුළුයි. උම්මසපත් කරවන සුළුයි. මත් කරවන සුළුයි. දහස භාවයටපත් කරන සුළුයි. ඒ තියෙද්දි මේ කොනක තියෙන මේ වේදනාව දිහා බලන්න පුළුවන් නම් අතරින් පතරේ. එන්ට මේ වේදනාව හරහා ආනපන දිහා බලන්න පුළුවන් නේ යාට තමයි යෝගාවචරය කියන්නේ. මේ වේදනාව කොපමණින් ආනපන දික්කසාද කරන්න ගියොත්. නොසලකින් ගියොත් හැමදාම වේදනාවට දුක් දෙනවා. ඒ නිසා ආනාපාන කල්ලාතු කිසුමක් දෙනව කොච්චර උඹට වේදනා කරදර කරත් කොච්චර උඹට සද්ද කරදර කරත් කොච්චර උන්ට වේද හිතවිලි කරදර කරත් මම උඹට චීන ප්‍රේමය අඩු කරන්නේ යුද්ධ හදවතින් ඔබ යුද්ධ බිමේ අපි තනිකලේ නැත කිසි දිනේ කියලා මිනිස්සයා යුද්ධ කරනවා ගෙදර ඉන්න ගෑණි කුසිය පොල් ගන්න ගමන් මිනිස්සයාට ධෛර්යයක් දෙනවා ඔබ යුද්ධ බිමේ බොහොම අමාරුවෙන් විස්තරට කරන්න හැබැයි ඔබ මතක තියාගන්න මම ඔබ අමතක කරලා නැහැ මම දරුවන්ට පොල් ගන්නවා මොකද මම යුද්ධ කරන්නේ හැබැයි මගේ හිත තියෙන බත් එක්ක ආනාපානට කිව්වොත් එහෙම ඔය කවිය කියලා පිටත් කෙරුවොත් එහෙම ආනාපාන කියන්නේ යුද්ධ බිමක ඔබ ඉන්නේ වේදනාවත් එක්ක. නමුත් මම හදවතින් ඔබ වයින් කළා නැහැ. මම සතියෙන් givisුමක් වෙනවා කියලා ගත්තොත් ඒකට අපි කියනවා අර නොසලෙන මනස. తాදී ගුණය කියලා. එහෙම නැත්නම් වේදනාව පිළිකුල් කරන්නේ වේදනාව බැහැර කරන්න හදන්නේ වේදනාව ගැන පීඩිත වෙන්නේ නැහැ. මොකද අපි පීඩිතුණයි කියලා වේදනාව නතර වෙන්නේ නැහැ. අපිට තියෙන්නේ ඕක තිබෙච්චිම පුළුවන් නම් ඔක්කොටම බෑ. වේදනාව හරහා ආනපන බලන්න. ශබ්ද හරහා ආනපන බලන්න. ඒ වගේම හිතවිලි හරහා ආනපන බලන්න. ඒ වාගේ මොකද අනිත් පැත්ත තියෙනවා. හොඳට ආනපන යන වෙලාවක බලන්න ආනපන හරහා වේදනාවක් නැද්ද කියලා. ආනපන චීති ශබ්ද නැද්ද කියලා. ආනපන චීති හිතවිලි නැද්ද කියලා කවදාකවත් නැත්තේ. ප්‍රශ්න තියෙන අපි බලන්නේ නැතිකම. හොඳටම ආනාපාන හිත නිමග්න වෙලා ඉන්න වෙලාවක බලන්න මම ඉන්න බාට වේදනාවක් තියෙනවා. මැරෙලා නැති බාට හොඳටම වේදනාවක් තියෙනවා. ඒ වගේම මම සතියේ ඉන්න බව දැනගන්න මට නිින්ද කිල්ල නැති බව දැනගන්න මේ ආනාපාන තියෙද්දිම දැනීමක් තියෙනවා. ඒ නිසා වේදනාවක් තියෙනවා, හද්දක් තියෙනවා, හිතවිලි තියෙනවා, ආනාපාන ජය මෙන්න මේ දෙක සඳහා සකස් කරන මනස සූදානම් ශරීරේ ලෑස්ති වෙලා යනවයි කියලා ගණි ඉඳගත්තයි කියලා වේදන නොයි කියලා හිතන්න එපා. ශබ්ද නොයි කියලා හිතන්න එපා. හිතවිලි නොයි කියලා හිතන්න එපා. ඒ ඔක්කොම තියෙන මැද ආනාපානෙත් එක ගණදුණු කරන හැටි බලා ගන්න පුරුදු වුණොත් බුදුහාමුදුර අපිට ආනාපානෙ දීලා තියෙන්නේ ඉඳගෙනත් හිටගෙනත් ඇවිදිමුත් ගමන් කරපස්නාදිත් පොල් ගාදිත් කොයි වෙලාවෙත් තියෙන එක. එනිසා මේකත් එක්ක යාළුකම හදාගත්තොත් ඕන තැනක ආනාපාන සති භාවනාව කරගෙන යන්න පුළුවන්. ඒ විදිහට කරපු කෙනෙකුට අහන්න වෙන ප්‍රශ්නයක් හොඳට බණ අහලා විතරක් නෙවෙයි යම් ප්‍රමාණයකට අත්දැකීමක් ලැබුවට පස්සේ කොතනදීද මොන මූල ධර්මයෙන්ද සතිය කඩන්න පුළුවන් මොන බාධාවෙන්ද සතිය කඩන්න පුළුවන් මොන ඉරියව්වෙන්ද සතිය ගන්න මොනම ඉරියව්වක්වත් නැහැ ලෝකේ සතිය කඩන්න පුළුවන් මොනම බාධාවක්වත් නැහැ ලෝකේ සතිය කඩන්න පුළුවන් ඒ මොකද කවුරු දැනගත්තත් නැති වුණත් බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කළ තියෙන හැම හිතේම සතිය තියෙනවා කිය. ඒක මූලික සූත්‍රය සමිද්දි සූත්‍රය වගේ තැන්වල සතාධිපතිය සබ්බේ ධම්මා කියලා බුදුරජාණන් කියනවා උපජීත හැම කෙනාටම සතිය තියෙනවා. මේ සතිමත් ආහම්තුරන්ට විතරක් භූතලයට සීමා වෙලා නැහැ ඒක. යහිතා ඉන්නේ මට විතරයි සතිය තියෙන්නේ අනික් අය මම සතිනේ. අනික අදහත් නෙවෙයි. එහෙම කාර්යයේ නමක් දුන්නට බුදුරජාණන්සේ කියලා තියෙන්නේ සබ්බේ ධම්මා සතාධිපතිය සබ්බේ අපි ඒක දන්නේත් නැහැ. අපි හිතනවා මේ සතිමන්ත ආමතුරුන්ගෙන් ඉගෙනගෙන එතන භාවනා කරොත් විතරයි සතිය ගන්න පුළුවන් කියලා. එහෙම නැහැ. බෞද්ධයන් කියලා එක්කුත් නැහැ. අපි දන්නේ නැතිකම විතරයි තියෙන්නේ. අපි මේක කරන්න හදන්නේ සද්ද නැති, වේදන නැති, හිතවිල් නැත්නකට ගිහිල්ලා සියල්ල අතහැරලා සීල් අරගෙන සුතුරි ධානය යන සීලතු මැද ඉඳගෙන හිත අලුත් කරගෙන සියලු කරදර බහා තබලා පුළුවන් ද බලනවා ප්‍රශස්ත මට්ටමක ඉඳගෙන ආනාපානයත් එක්ක සතිය වඩන්න. ඒත් බෑ සමහරෙකුට. හොඳට මතක තියාගන්න ඔක්කොටම පුළුවන් දෙයක් නෙවෙයි ඒක. එහෙම පුළුවන් වුණා නම් එයා හැමදාම භාවනා මධ්‍යස්ථානක ඉන්න වෙයි. හැමදාම සුදුරි ධානය ඉන්න වෙයි. හැමදාම සිල්ල තුන් අතර මැද ඉන්න වෙයි. හැමදාම සිල් අරගෙන ඉන්න වෙයි. ඒ කියන්නේ අර දාන්න தත්ත්වය විතරයි. නමුත් එහෙම ගන්න මේ සක්මන් කරනකොට ටිකක් සද්ද තියේදී, ටිකක් ඇවිදිද්දී, ටිකක් කරදර තියේදී අර සතිය උත්සාහ කරනකොට අච්චරම සතිය අල්ලන්න බෑ. නමුත් සතිය කියන එක ගන්න පුළුවන් දෙයක් කියලා තේරෙනවා. ඊට පස්සේ තේ එකක් හදන වෙලාවක එහෙම වෙන වැඩක් කරන වෙලාවක වැසිකිලි කැසිකිලි කරන වෙලාවක සතිය ගන්න ගියාම තේරෙනවා අර පරියන්කේක තරම් නැති වුණාට මේ සතිය පුරුදු කරගත්තොත් හැකි සංඥාවේ. ඒකට කියන්නේ යෝනිසෝ මනසිකාරය. එහෙම නැත්නම් රැඩිකල් වාදීව හිතනවා. කරන්න පුළුවන් කියලා අන්තිමට සමහර තේරේ සතෙක් මරණ වෙලාවක සතිය නැත්තේ. හොරකමක් කරන වෙලාවක සතිය නැත්තේ. කාමීච්ඡාචාරය කරන වෙලාවක සතිය නැත්තේ. බොරුවක් කියලාමක් කියන වෙලාවෙත් නැත්තේ නෑ. මත්පැන් බීව වෙලාවකවත් කුමාරපදමට යනකන් සතිය තියෙනවා. ඉන් එහාට තමයි ටිකක් අපරා දැම්මට පස්සේ ටිකක් අමාරුවට බාටපත් වෙන්නේ. ඒ නිසා අපි සතිය නෑ කියලා කරදර වුණාට සතිය අපි කවදාවත් අමතක කරන්නේ ඒ ලස්සනට ලියනවා ඥානපෝනික ස්වාමීන් වහන්සේ බුදු කෙනෙක්ම එන්න ඕනේ කියලා මිනිස්සුන්ට මේක කියලා දෙන්න. මිනිස්සයා පුළුවන් තරම් ජීවිතේ සකස් කරන්න හදන්නේ සද්ධා විස්තර කරලා. නැත්නම් වීර්යය ඉස්සර කරලා නැත්නම් සමාධිය ඉස්සර කරලා නැත්නම් ප්‍රඥාව ඉස්සර කරලා. මේ පහ ඇතුලේ තියෙන සතිය තමයි මේ සේරටම වැඩි ගුණවන්ත. සේරටම වැඩි නිහතමානී. සේරටම වැඩි ඇතුලට මෙච්ච. සේරටම වැඩි විශ්වාස කරන්න පුළුවන් ගතිය කියලා දන්නේ බුදු කෙනෙක් විතරයි. ඒ නිසා බුදුජානනාංශේ රාහුල කුමාරයා වගේ කෙනෙකුට කියනවා රාහුල ඔය අයිති නැති දේවල් අතහැරපන්. සතිය ඉස්සරහින් තියාගන්න ඔබ කොහොමඩක් එක බූදලිය උඹේ. ඒක මුල් කරපන්. ඒකට ප්‍රථම ස්ථානයේ දීපය. ඒකට මූලිකත්වයේ දීලා අනිත් දේවල් වලට ඕන තැන කරන්න හද මං කිව්වහම මේ පුද්ගලයා පේන්නේ දැන් සතියට මුල් තැන දීලා වැඩ කරන එක නම් සද්ධාව ගණන් ගන්න නැති කෙනෙක් වගේ පේන්න පටන් ගන්නවා. දැඩි වීර්ය කිරීමකට ගණන් ගන්න නැති කෙනෙක් වගේ පේන්න පටන් ගන්නවා. සමාධිය ගණන් ගන්නෙත් නැහැ ප්‍රඥාව ගණන් ගන්නෙත් නැහැ. සතිය පමණයි. නමුත් මේ තමයි ආරම්භය. මොකද මේ සතිය මුල් වුණාට පස්සේ යා ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි ගණන් ගන්න තික නෙමෙයි කරන්නේ. ශ්‍රද්ධාවට පැහිය වෙන්න දෙන්නෙත් නෑ ප්‍රඥාවෙන් කරු කරලා සම කරනවා. ප්‍රඥාවට අයිය වෙන්න දෙන්නෙත් නෑ ශ්‍රද්ධාවෙන් සම්බර කරනවා. නොවුනොත් ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි ආහිනියට හිටිනවා. ඒක වීර්යය සමාධියයි දෙක එනකොට එයා දන්නවා එක්කෙනෙක් රජ වුණොත් එයා අනිත් එක්කන හානි කරනවා. ඒ නිසා සතිය ඉස්සර වෙලා වීර්යය සමාධියයි දෙක සමබර කරනවා. මම මේ කරන උත්සාහ කරන්නේ අපි දැනගත්තත් නොදැනගත්තත් හැම චිත්තක්ෂණයකම සතිය තියෙනවා. කරු කරන්නේ නැති එකයි ප්‍රශ්නේ. කරු කරපු දවසේ ඒක අපිට උපන්න සාතිකයේ වගේ ජීවිත බුද්ධියක් බව තේරෙයි. සතිය එච්චරම අඳුරලා දෙන්නවක්වත් එහෙම නැත්නම් ආවඩ ආයිබෝන් කියලා මල්පෑම් කරද මල්පනක් මල්පෑලක් හදාගෙන වඩ වඩින්න කියලා කියන දෙයක් නෙවෙයි. හැම වෙලාවෙම තියෙන එකක්. අන්න ඒක දැනගත්තට පස්සේ තේ හැම ඉරියව්වෙම හැම වෙලාවෙම හැම තැනකදීම මේ සතිය තියෙනවා. ඒ තියෙන බව දැනගන්න ප්‍රශස්ත තත්වයකදී ඒක හදලා ටිකක් ටිකක් කරදර තියදී ඒක පුහුණු කරාට පස්සේ ගෙදර ගියාට පස්සේ වුණත් එහෙම නැත්නම් කානිවල් එකට ගියාට පස්සේ වුණත් නැත්නම් සුපර් මාකට් එකට ගියාට වුණත් අවශ්‍ය සතිය පවත්වන්න පුළුවන් ගතිය ගන්න අපි මේ සතියට බාධා කරන ධර්ම ටික දිහා මේ වගේ විනිවිද දක්නා බැල්මක් බලන්න. අන්නේ විනිවිද දක්නා බැල්මට තමයි විපස්සනා කියලා කියන්නේ. විපස්සනා කියන වචනේ අපි දලන සාමාන්‍ය බැල්ම නෙවෙයි ඒක තියෙන. සුවිශේෂී බැල්මකින් බලනවා. ඒකෙන් මේ දේවල් අයින් කරන්න හදන්නේ නැහැ. හරහා බලලා එම කනවා. උගුල ගැසගන්නේ බිලිය කන්නේත් නැහැ. ඒ හැම කන්න පටන් අරගත්තොත් ලෝකේ තියෙන සුන්දරම ජීවිතේ තමයි මේ යෝගාවචර ජීවිතේ ඕනම සපක් විඳිනවා. හැබැයි සීමාව දන්නවා. අසාධාරණ කරන්න යන්නෙත් නෑ, සූරකෑමක් කරන්නෙත් නෑ, වේතපෑමෙනිච්ච කිසිම දෙයක් ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ. ඒකට පුදුම හිතෙනවා. ඒක සම්බන්ධයෙන් ඔය ගුරු පන්දි ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා. ඒ ශානන්සේ කියනවා මේ සංඝයා යන සංඝයා කියන කෙනාට අදහස් කරන්නේ මේ මේ ජීවිතේම නිවන් දකින්න ඕනේ වර්තමාන ජීවත් වෙන්න ඕනේ සංසාරයෙන් අයින් වෙන්න ඕනේ කියන හැඟීම ඇති කෙනාට නැත්නම් සංසාරේ බය දක්නා වූ සංසාර බයෙන් ගැලවෙන්න කටයුතු කරන ඔක්කොටම සංඝයා කියන වචනේ පාවිච්චි කරනවා. ඒකල කියනවා භාවනා නොකරන අය සංඝයාට ඇඟිලි දික් කළා කියනවලු that is none of monks business කියලා. මේක සංඝයාට අයිති දෙයක් නෙමෙයි කියලා. උන් එහෙම කියන්නේ මොකද්ද තියෙන අයිතිය කියලා අහනවා. අපි ඇවිල්ලා බුදුහාමුදුරන්ගේ පුත්‍රයෝ බුදුහාමුදුරන සියල්ලම පුළුවන් අපිත් මේ කරන්න හදන්නේ සියල්ලම පුළුවන් බව පෙන්නන කිසිම කෙනෙකුට කියන්න බෑ මේ දේ සංඝයාට ගැලපෙන්නේ නැහැ කියලා සියල්ලම කරන්න බෑ කරන ගමන් හැම ගස ගන්න එපා බිලිය කන්න එපා එසා මේ ජීවිතේ තරම් සෙල්ලක්කාර ජීවිතයක් මේ ජීවිතේ තරම් අභියෝගදායී ජීවිතයක් වෙන්නේ නැත්තේ නමුත් භාවනා කරන අය තියා අනික් අය මේ ගොඩ ඉඳලා පීනන්න හදන කට්ටිය සිටින් ඉඳින් කියන්නේ නේද? මේ වතුර පීනන්නේ ඔහොම නෙවෙයි අපි කියලා දෙන්නම් කියලා ගොඩ ඉඳලා පාඩම් කියන්න හදනවා. එහෙම හරියනවා මේ සතිය නිර්වචනය කරගත්තේ නැති ජීවිතේට මුහුණ දුන්නේ නැති කෙනෙකුට හිතන්නේ මේ තපස කියලා කියන්නේ විලංගුවක් එලිමහන්සියට කඳවුරක් පෞද්ගලික බිස්නස් එකක් ආත්මාර්ථකාමී වැඩක් කියලා. නමුත් බුදුහාමුදුරුවෝ තියෙන හදලා තියෙන උත්තරේ නැත්තම් නිර්වචනය දිහා බලනකොට සතියෙන් කරන්නේ සතිය නැත්තම් 100ට 2ක් විතර වැඩ ගන්න මොලේ සතිය හරහා 100ක් වැඩ ගන්න අරින එක විතරයි. සතිය නැති මනුස්සයා ජීවත් වෙන්නේ මේ Taman දන්න පටු ඊටාම පුංචි පාරක යන්නේ පොඩ්ඩ හෙල්ලිච්ච ගමන් කරප්පන් හැදෙනවා උණ ගැනිනවා දඟලනවා. සතිය ආවට පස්සේ ਸਰවඥතා ඥාණයට අපි අයිතිවාසිකම් කියන ඕනෙම තැනකට කළ යුත්තේ මේකයි හැඩ ගැහෙන්න ඕනේ මේකයි කියලා තේරුම් ගන්න අවශ්‍ය මූලිකම ලකුණ තමයි පාඨවි සමන්චිත්ත පෘථුවියහා සමාන හිත ඒ මොකද න අට්ඨියති න හරායති න ජිකුච්චේ තමන්ගේ පැමිණෙන දෙයට පෙලෙන්නේ නැහැ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ පිළිකුල් කරන්නේ නැහැ එන්න හරියක් එන්නේ නම් පිළිකුල් කෙරෙහි දේවල් කියන එකයි කියන්න තියෙන්නේ අපි කරා බැමිණෙන ඒවා සමහරට අපිට හොඳ දේවල් සමහර ඒවා නරක දේවල් සමහර දේවල් ලාභයි පාඩු කියලා බුදුන් සූද්ධ පාඩුවක් තියෙනවා. මුළු ජීවිතේ පුරාම හම්බෙන සෑම අත්දැකීමක්ම දුක නියෝජනය කරනවා. මොකද අපි එක එක ලේබල් දානවා. එහෙම වුණත් බුදුන් කියන පාඨවි සමන් චිත්තම් භාවේති කියලා කියන්නේ ඒ නොසලෙන මනස හදාගත්තට පස්සේ එයා පෘථුවියට බය නැහැ. වෙත පැමිණෙන දේට දුවන්නේ නැහැ. මෝ වැද්දා අටන අටවලද උගලට පැමිණිච්ච දක්ෂකම පොව්වා හැම කාලා යන්න ආසේ මේ ලෝකේ තේරුම් අරගෙන යන්න නම් ඒක මැරෙනකන් ඉන්න එපා ලෙඩ වෙනකන් ඉන්න එපා වයසට යනකන් ඉන්න එපා හොඳ භද්‍ර යවුවනේ පුළුවන් නම් මේක පුරුදු කළොත් ඒ කෙනාට වෙත පැමිණෙන ඕන දෙයක් කරා ධර්මයේ දැනගන්න පුළුවන් දුක එන හැටි පොහොර වැටෙන හැටි මේවට ආහාර ලැබෙන හැටි තේරුම් අරගෙන ඒ විෂ කපලා විෂ මරලා ඒ දේ පාවිච්චි කරන්න පුළුවන් වුණාට පස්සේ ඒ යෝග ජීවිතේ තමයි භ්‍රම ජීවිතේ වගේ පැවිදි ජීවිතයේ පුත්‍රජනාසේ පෙන්වන්නේ තමන්ගේ දරුවට දෙන දෙන උප්පරිම දායාදේ. යසෝදරාව නම් හිතන්නේ අපරාධ මේ කිරි කැටි දරුවා යහිය මුනේ තියන හදපු කුමාර පැටියා ගිනියලා සෑට කන්න දෙන්නෙත් නැතුව දැන් මේ කීප දවසේ දවල්ටක් කන්න නැහැ. පින්න පාතෙත් නැහැ. අටුවචාරින් වහන්සේ මතක් කරනවා බුදුහාමුදුරුවෝ පින්න පාතේ වළඳලා ඉතුරු ටික මේක රාහුලට දෙන්න කියලාත් නැහැ එදා. ආනන්ද හාමුදුරණ කතා කරලා කියලාත් නැහැ. මෙයාට පිටිපස්සේ නැතිවයි කියලා. සාරිපුත්‍ර හමුරන්න කියලාත් නැහැ. මොකද බුදුහන්සේ කැමරට පෙර සහ කැමරට පසු දීලා තියෙන බඩු. අද දවසේ කැම ඔච්චරයි. ඒක රාහුල කුමාරයා බුදුහාමුදුරු දන්නවා. මෙවැනි දෙයක් ලැබුණාට පස්සේ ආය වෙන කැම જાති ඕනේ නැහැ. කාබෝහයිඩ්‍රේට්, ඒද ප්‍රෝටීන් ඕනේ නැහැ. ධර්මෝජාව ලැබෙනවා. මේක තමයි දායාදේ දෙනවා. එතකොට බලන්න අපි දරුවෙක් විශ්ේ කල්පනා කරලා දෙන්න හදන දේ බුදු පුතෙක් දැකපුවාට පස්සේ බුදු රජෙක් බුදු පියාණන් වහන්සේ නමක් දෙන දේ දිහා බලනකොට අපිට පේනවා විශාල වෙනසක් පේන්න තියෙනවා. නමුත් බුදුරජාණන් පෙන්වන්න දන්නේ අපි දැන් ඔය ප්‍රසක්ෂණයි කියලා හිතාගෙන කෙලස් තියනයි කියලා හිතාන මට බෑ කියලා හිතාන මක බෑ වෙච්ච හිතින් කල්පනා කරනකොට ඔය කල්පනා කළ දුක් ගන්නේ මම කියන රූප ධාතුටකින් එන දුක්. ඒ වෙනා මේ බාහිරේ තියෙන රූප වලින් දැන් මම නිවන් දැකලා ඉන්නේ. බාහිර තීරණ උපලෙන් අපිට දුක් පීඩා එන්නේ නැහැ. බුදුන් කියන්නේ බාහිර රූප දිහා දක්වන ආකල්පයම Tamange කියා ගන්න රූප වලට දක්වන්න. විශාල පැත්තකින් අපි නිවන් දැකලා තියෙන. ඒකට මේ එතකොට Tamange රූප දිහා ඒ විදිහට සලකන්න ගත්තට පස්සේ ධාතු වල එහෙම සලකවයි කියලා කිසි වෙනසක් වෙන්නේ නැහැ. රූප ධාතු වලට නාවලා කවල පොළ හැදුවත් ගණන් නොගෙන හිටියත් රූප ධාතු වැඩ කරන්නේ න්‍යාය ධර්මයකට. ඒක නිසා අපි මේ විදිහට කෙරුවට පස්සේ අනවශ්‍ය දුක් ගැනීම, අනවශ්‍ය කරප්පන් හැදෙලි, අනවශ්‍ය අපත්‍යතා නැතුව ඒ වාකරේ පිහිටියතු ආකාර කෙරුවොත් අපිට රූප වලින් එන ඉන කක්කල කරිගත ගතිය, දවට සවන ගතිය නැතුව රූප කියන ධර්මය පඩවි කියන එක ගත්තාම අපි වශයේ පවත් ගන්න පුළුවන්. අපිට ඕන විදිහට පාවිච්චි කරන ඕන නැති වෙලාවයි දාලා යනවා. අන්නේ විදිහට රූප ධර්ම වශයේ පවත්තන එකට කියන්නේ ආර්ය ව්‍යවහාරය. ආර්ය වෝහාරය කියලා. ආර්ය වෝහාරය කියලා කියන්නේ අපි කැලේකට ගියා ගහක් මුල වාඩි වුණා. ළඟ තියෙන දනකොළ ටිකක් හරි දාගෙන වාඩි වෙලා හොඳට භාවනා කරලා අවශ්‍ය නම් ධානය භාවනා කරනවා නැත්නම් විපස්සනා කරලා නැගිටලා යනකොට අර වාඩි වෙච්ච ගහට වඳින්න ඕනේ නැහැ. ඒ දනකොළ ටික වේයෝකයි කියලා ප්‍රශ්නකුත් නැහැ. ගියා. දැන් තව තැනකට ගියත් තව තැනක් එච්චරයි. ඒ ඒක වැඩි ගත්තා ඉවරයි. ඒකට එක මම කියමනක් නැහැ. ඒ විවහාරය කියනවා ආර්ය විවහාරය. ආර්ය වාසය. ආර්ය ක්‍රමේ. දැන් අපිට මේ පෙන්වන ආර්ථිකයේ මේ පෙන්වන දේශපාලන විද්‍යාව මේ කියන සමාජ විද්‍යාව දිනේ තමන්ගේ කොටස බූදලියට ලියලා අස්සම් කරලා නීතිඥ කාඩ ගිහලා ලියලා ගන්න එපායි. ඊට පස්සේ ඒකට උදේ ඉඳලා හැන්ද වෙනකම් පහඳිනව මොනවා වුණත් මොනවා කෙරුවක්වත් දැවිලි තැවිලි ඇති කරගන්න. බුදුසෙන්න්සේ මේ සා විශාල ලෝක ජනතාවක් 99.99%ක්ම බුද්ධිය පිළිබඳව අයිතිය පිළිබඳව අනන්‍යතාව පිළිබඳව සංකප්පිත් අවුරුදු 2600ක් මේ ධර්මය පවත්ලා තියෙනවා. තාම සත්‍යයි. අර සා විශාල ජනතාවකට තනියම ඉඳලා පෙන්ලා දෙන්න පුළුවන්. පුළුවන් නම් බුදුහාමුදුරු කියන්නේ බොරු කරන්නේ කියලා. බුදුසෙන්න්සේ මේකට අභියෝග කරන්නේ හැබැයි උපහාසයට ලක් කරනවා. මේ අයිතිවාසිකම් බදාගෙන කියාගෙන ඉන්න දේහරා දුක එන හැටි ඒක නැතුව ජීවත් වුණායි කියලා කිසිම අඩුපාඩුවක් නොවන හැටි. ඒ වෙනකොට විශාල ධර්මයකට ඕජාවකට අයිතියක් ලබන හැටි. කොච්චර සුඛෝපභෝගී කෙනෙක් වුණත් මේ නියතමානී ජීවිතය ගත කරන මනුස්සයාට කවදාකවත් උඹ නොදකින් කියලා නම් කියන්නේ. කියන්න බෑ. කියන්න බෑ. ඒක බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා අග්ගඤ්ඤා රත්ඤ්ඤාවන් සංඥා පෝරාණ අසංකින්නා සංකින්න පුබ්බාණ සංකීතින සංකීසන්ති අපපති කුට්ටේයි සමනේයි ප්‍රාග්මනේ විඤ්ඤෝයි මේ බණ මේ රාහුල හඳුරන දෙන මේ ටික අග්ගඥයි අග්‍රයි. චරත්ඥයි චිර රාත්‍රඥයි බොහෝ කල්පවතිලා තියෙනවා. පෝරාණයි තාම පෙරෙනි. අග්ගඥ රත්ඥ පෝරණ වංශඥා අග්‍ර වංශෙන් ඇවිල්ලා තියෙනවා. එහෙම නැත්නම් ආර්ය වංශයෙන්. නසංකීයද කවදාවත් කවුරු මොන જાති කරත් මේක සංකීර්ණ කරන්න බෑ. නසංකී ඉස්සන්ති ඕගොල්ලෝ ඉඳලා මෛත්‍රී බුද්ධ සාසනෙට ගියත් මේක මෙච්චරමයි. ඉස්සරහට සංකීර්ණ වෙන්නේ නැහැ. දැනට සංකීර්ණ නෑ. කදාකත් මේ ධර්මේ කරු කරන කෙනෙකුට අපපති කුට්ටේ සමනේ බ්‍රාහ්මණේ විඤ්ඤුයි වෙන ශාසනික ශ්‍රමණේක් වුණා. වෙන සමනේ වෙන බ්‍රාහ්ම ශාසනික බ්‍රාහ්මණේක් වුණා. ප්‍රඥාවන්තයෙක් වුණා. උඹනදකින් කියන්නේ. මේක තමයි අපි බෞද්ධ ආර්ථික විද්‍යාව කියලා කියන්නේ. ෂූමාකර් ළඟදී ටිකක් ළඟට ආවා small is beautiful කියලා. ගොඩාක් ගැඹුරක් තියෙනවා. ඒ නිසා අපි මේ දරුවන්ට දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව, සමාජ විද්‍යාව උගන්වන ගමන් ඒගොල්ලන් කියන්නේ අඩියම තියෙන එක තමයි මේ මේක භූගෝලීය වෙනසකට, කාලය වෙනසකට, ඉෂ්ටි පුරුෂ වෙනසකට, බෞද්ධ බෞද්ධ වෙනසකට නැතුව වැඩ කරන දෙයක්. ඒ දේ කරන්ඩ ඒ දැනුම ලබන්න තියෙන හොඳම පරිශනාකාරය තමයි මනුෂ්‍ය ශරීරය. සමනුස්සත්ව ප්‍රතිලාභය කියන දුෂ්කර දුර්ලභ දෙයක්. ඒක වැරදියට පාවිච්චි කරොත් දුක් කඳක් උපදවනවා. හරියට දාගත්තොත් පඩවි ධාතු කියලා කියන්නේ මෙච්චරයි. මේ පඩවි ධාතු વિશે මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි කියලා හැසිරියන්. ඒක ඉතින් 11 ආකාරයෙන්ම දැකපන්. දැකලා යථාභූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං ඇති හැටියෙන් දකින්න. ඊට පස්සේ පඩවි සමංචිත්තම් භාවේති. පෘථිවි ධාතු වගේ හිතක් භාවිතා කරන්නේ කිසි දෙයක් පිළිකුල් කරන්නේ නැහැ. කෙද්දේක ලැජ්ජාවටපත් වෙන්නෙත් නැහැ. කෙද්දේක අතාරින්න යන්නෙත් නැහැ. එහෙම කෙනාට උලේ හිටියත් භාවනා කරන්න පුළුවන්. පිළේ හිටියත් භාවනා කරන්න පුළුවන්. එන්දගම් පොළේ හිටියත් භාවනා කරතයි. කොඩි ගහයට ගියත් භාවනා කරතයි. හැබැයි පටන් ගන්නකොට අපි මේ වගේ තමයි කරන්නේ. හොඳම වාතාවරණයක් දීලා පටන් අරගෙන හැබැයි හිතන්න බෑ හැමදාම මේ වගේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා එයා කන්ඩිෂන් එක ඕන් කරගෙන මැත්සෙක් නැතුව මතුරෙක් නැතුව ඉන්න හබේවා කියලා ප්‍රාර්ථනා කරොත් මම කියන නොදකින් නොබතන් නොදුමකින් කියලා. ඒක කවදාවත් හම් වෙන්නේ. ඒක විතරක් හිතාගෙන ඉන්නවනම් අපි නිකන් පින්න පූල් ගෙඩියක් වගේ වෙනවා කුල්ලෙන් වහලා හදපො. අවුවට වැස්සට දරන්න බැරි වෙනවා. එහෙම නෙමෙයි බුදුසජාණන් කිව්වේ මේකටත් වැඩි රජසැප තියෙන කෙනෙක් අතහැරලා දාලා ගියා. ගාකාලා ජීවත් වුණා. දරුවත් කෙනාවා. දරුවටත් පෙන්නවා මෙන්න මෙහෙම සුකුමාර ජීවිතයකට පින් ඇති ඒ සාවල කුමාරයාට දවල්ට නොකා පින්බාත නොගොසින් මේ භාවනා කරන්න පුළුවන්. ඒ නිසා මනස මතක තියාගන්න මේ පරාශය තමයි අපිට තියෙන ලොකුම සෙල්ලක්කාරකම ජීවිතේ. අපි දන්න කොටස තියෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම තියෙනවා. ඒකට ප්‍රතිපක්ෂ පැත්තක් තියෙනවා. මෙන්න මේ දෙක සමබර වෙච්ච දවසේ ඒ ඇති වෙන මනසට අත්තාදී මනස කියලා කියනවා. නොසැලෙන මනස. අෂ්ටලෝක ධර්මයේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඔක්කොම තියෙනවා. ඒ නිසා අපි එක පැත්තකටමත් වෙලා එක පැත්තකට අන්ධ වෙලා එක ස්පොට්ටේ වගේ සැප පමණක් වන ජීවිතයට යන්න ගියොත් අපි අනිත් පැත්ත වැවෙන්නේ. ඒ නිසා භාවනා ජීවිතයේදී අපි සතිය වඩනකොට අපි ආනපන සතිය වඩනකොට දෙපැත්තටම එන්න ආරිනවා. විල දෙපැත්තට එනකොට සැලෙන මනස දිහා බලාගෙන ඒක මම කියන්නේ නැහැ මගේ කියන්නේ නැහැ මගේ ආත්මේ කරණ તો මේ මේ හේතුඵල ධර්ම අනුව ඒක සැලෙනවා මේ තමයි සැලෙන මනස මේකට සාපේක්ෂව නොසැලෙන මනසක් තියෙන එක හිතන්නේ උපයන්න තියෙන එකක් ඒක උපයලා තියෙන කිසිම කෙනෙකුට උපයන්න දෙයක් නැහැ ඒකට සමසේ සමසමව නැගී හිටින්න තන දුන්නාට පස්සේ අපිට තේරෙයි මේ හිතේ කළ අපි එක පාගපු නිසා ඒක යට වෙලා තියෙන නැත්නම් අපිට ලැබිච්ච ජීවිත වරයක් අන්නේ ඒ පැත්ත දිනු කරගෙන සමබර භාවයකටපත් කරන්න යම් ප්‍රමාණයකට ඉස්සරහට යන්න පුළුවන් වුණොත් ඒකාන්තයෙන් මේක තමයි අපි මේ ජීවිතේදී මේ භාවනාවකදී අපි ලබලා තියෙන අලුත් පන්නරේ ඉතින් ඒක ඇත්තටම දැනට ලබලා තියෙන දැනට දිනු කරලා තියෙන දේවල් වල පෙළ ගැස්මක් විතරයි අලුතෙන් උපයපදයක් නෙවෙයි. ඒ නිසා අද දවසේ ධර්ම දේශනාවත් සියලු දිනාම කරගෙන යන මේ ශක්තියාවට ධෛර්යයක් ශක්තියක් බලය වෙනස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා සියලු දිනාට දැනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා